අවස්ථයි ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි මේ නිවාසික උපාසක මහතුරු සම්බන්ධ කරගෙන බ්‍රහස්පතින්දා අපේ නිසරණවනේ චාරිත්‍රානුකූලව කරන ධර්මදේශනාවටයි අවස්ථාව ලැබිලා තියෙන්නේ ඒ සඳහා අසීරුන් දෙලා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යතෝ චකෝ කොට්ඨපාද බිකු ඉදක්සක සංඤී හෝති සෝ තතෝ අමුත්‍ර තතෝ අමුත්‍ර අනුපුබ්බීන සංඥාග්ගම් පුසති තඤ්ඤ සංඥාග්ගේති තස්ස එවං හෝති චේතේමානස්ස මේ පාපියෝ අචේතේමානස්ස මේ සෙය්‍යෝ තීති ගෞරවනීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පොට්ටපාද සූත්‍රයයි ඉදිරින් තියාගත්තේ මේ නිසරවන ධර්මදේශනා මාලාවට අද අපි ඉන්නේ ඒ සූත්‍රයේ 8 වෙනි ධර්මදේශනාව වන්ට 12 වෙනි ධර්මදේශන 12 වෙනි වාරයේ අද නොවැම්බර් මාසේ 14 වෙනිදා. ඉතින් මේ පොට්ටපාද සූත්‍රයේ ආරම්භක කොටස නැත්නම් ආරම්භ කොටස මාතෘකාව වෙන්නේ සංඥාව කියන ස්කන්ධය. ඉතින් අද අපි පැමිණලා තියෙන තැනට එනකොට මේ දේශනා ගණනාවක් ගෙවාගෙන අද අපිට දකින්න පුළුවන් තවත් මේ පංචස්කන්ධ ස්කන්ධ දෙකක් එක්ක මේ සංඥාව සම්බන්ධ වෙන හැටි තාමත්ම සියුම්ව නම් වශයෙන් කියනවා සංස්කාර ස්කන්ධයත් විඥාන ස්කන්ධයත් කියන ස්කන්ධ පහෙන් තුනක සම්බන්ධතාවයේ අදාපිව ඉස්සරහින් තියාගත්ත පාඩේදී තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒකින් අදහස් කරන්නේ මේකට රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සම්මාන නැහැ කියන බඳ නැහැ කිය. නමුත් මෙතෙන්දී අපිට අර වගේ ආభాෂයේ ආලෝකයේ යටතේ පුළුවන් වෙනවා දැක ගන්න සංඥාස්කන්ධයේ සංඥා සංස්කාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ වගේ දේවල් එකිනෙක අතර තියෙන අන්තර් සම්බන්ධතා. ඉතින් ඒක සඳහා මේක ගැඹුරක් නිසා එක සැරේටම මෙතෙන්ට ඇද වැටෙනවට වැඩිය කොහොමද සරුවච්චන් වහන්සේ එදායේ හිටිය පර්ෂදය පිරිස මෙතෙන්ට ගෙන ආවේ නැත්නම් මේ වගේ தත්ත්වයටපත් වෙන්න මූල වුණේ මොකද්ද නිදානේ මොකද්ද කියලා බැලුවොත් මේ පොට්ටපාද පරිබ්‍රාජකයාගේ පරිබ්‍රාජකාරාමේදී සරුවචන් වහන්සේ ඉදිරිපිට සිදුවෙච්ච සාකච්ඡාවක් අනුවයි මේ අද කියන මේ පාඩේ සරුවචන් වහන්සේගේ ශ්‍රීමුකේට නැගුණේ. එතෙන්දී පොට්ටපාද සරුවචන් වහන්සේගෙන් අවස්ථාව ලැබිච්ච නිසා අහම්බෙන් ਸਰවචනාංශයේ පොට්ටපාද පරිබ්‍රාජකයාගේ ආශ්‍රමයට වැඩිය නිසා අනිකුත් මාතෘකා බැහැර කරලා කියනවා ස්වාමීන් වහන්සේ අපි අතර පසුගිය දවසක සාකච්ඡාවක් තිබුණා මේ සංඥග්ග කියලා කියන්නේ මොකද්ද කියන එක අபிසඤ්ඤා නිරෝධය කියන්නේ මොකද්ද කියලා ඉතින් එතන හිටපු ඇත්තෝ විවිධ අදහස් මත කරා මතු කරා ඒ මතු කරපු අදහස් වලදී මට නම් නිගමනයක් තිබුණා පිළිසරණ නිගමනයක් තිබුණේ නැහැ ඔය පිළිස කෙලවර අහගෙන ඉන්නකොට මට ඔබ වහන්සේ සිහිපත් වුණා අනේ සරුවච්චන්හන්සේ හිටියානම් මේ සාකච්ඡාව කෙලවරක් දකි එහෙම නැත්නම් මේකේ නිෂ්ඨාවක් තියෙයි කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ ආද තමයි ඔබ වහන්සේ ඊට පස්සේ දැක්කේ මට හිතුණා ඔබ වහන්සේගෙන් ප්‍රශ්නේ අහන්න කියලා මේ මොකද්ද මේ අபிසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ. ඉතින් අபி කියන පදේ නැත්නම් මේ සංඥා ස්කන්ධයගේ නිරෝධය ගැන මේ කතා කරන්නේ. එහෙම නැත්නම් සංඥා ස්කන්ධයගේ ආගමනුකූල බැලුවොත් හටගන්මක් තියෙනවා විපරිණාමයක් තියෙනවා නිරුද්ධ වීමක් තියෙනවා ඒ සංඥාවන්ගේ නිරුද්ධය නිරෝධ වීම ශාස්ත්‍රීය පැත්තෙන් දාර්ශනික පැත්තෙන් ධර්මයේ පැත්තෙන් කොහොමද අපි බණ භාවනා කරන කෙනෙක් දැක ගන්න දැනගන්න ජීවිත සම්බන්ධ කරගන්න කියන එකයි ප්‍රශ්නේ ඉතින් උගව දෙනෙක් ඒක දේව නිර්මාණවාදයකට හේතු කරා ආත්මවාදයකට හේතු කරා එහෙම නැත්නම් ඒක අහේතු අප්‍රත්‍යයට හේතු කරා නමුත් වැඩකට ගන්න පුළුවන් නිගමනයකට එන්න බැරි වුණායි කියලා. ඊට පස්සේ සරුවචන් වහන්සේ ඒක මතක් කරනවා මේ සංඥාව ශික්ෂාවෙන්මයි හටගන්නේ ශික්ෂාවෙන්මයි නිරුද්ධ වෙන්නේ කියලා. සික්ඛායික සංඥා උපජ්ජන්ති සික්ඛායික සංඥා නිරුද්ධන්ති කියලා අපි අදට යම් ප්‍රමාණයක මේ ආගයන් ආඩම්බරයන් ටිකක් එහෙම නැත්නම් හඳුනා ගැනීම සඳහා සලකුණු තබා ගැනීම සංඥාතෝගයක් තියෙනවනේ ඒක අපි ගොඩක් කිව්වා ඇසුරු කරපු නිසායි ඒ වගේ හික්මිච්ච නිසායි ඇබ්බැහි වෙච්ච නිසායි ඒ සංඥාව ඒකේ නාතුල ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ සංඥා සමාන නම් වෙන්නේ නැහැ දෙන්නේගේ. අතිවගේ සමාන වෙනකොට අපි එකම පවුලක්, ගමක්, නගරයක්, ජාතියක්, රටක් මහද්වීපයක් කියලා. ඉතින් ඒ සංඥානුව මේ දේශයත් මනිනු. සංස්කෘත වශයෙන් කොහොම හරි ඒක මුල් වෙන එක එකනා ලබාගෙන තියෙන සංඥාව. ඒකට අපිට කිතාගේ සික්ඛා කියන පදේ පැත්තක දැම්මොත් ආభాෂය කියන. ඒ ඒ ආభాෂය නිසා ඒ සංඥා ඇති වෙනවා. ඒ ආభాෂය නිසා ඒ සංඥා නිරුද්ධ වෙනවා. ආන්නේම කියලා සරුවචනාංශේ විස්තර කරනවා හැම කෙනෙක්ම පටන් ගන්න තැන ගත්තොත් මේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභයෙන් තමයි මිනිස්සේ මේ සංඥා පිළිබඳ අභ්‍යාසය පටන් ගන්නගන්නේ. වෙන විදිහට කියනවා නම් සංඥාව පටන් ගන්න තැන අතින් අපි සමානයි. අපිට තියෙන්නේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභයක්. ඉතින් ඒ කියන්නේ මනුස්ස ආත්ම භාවයේ ප්‍රතිලාභයක්. පෙර කල පිනකට ලැබිච්ච වාසනාවක්. ඒක ඕලාරිකයි. ඒ කබලින්කාර ආහාර වලින් යැපෙන මේ හපල කන කොටස් කර කන ආහාර වලින් යැපෙන ඒ ශරීරාත් ශරීරයක් ආත්ම භාවයක් එකිනෙකට ලැබෙන. ඒකට බුදුහාමුදුරුවෝ ආත්ම භාව කියන වචන පාවිච්චි කරනවා. ආත්ම භාව ප්‍රතිලාභයක් කියලා. ඉන්නේ ආත්ම භාවය ලැබෙනකොට එයාගේ සංඥාව වැඩ කරන්නේ තනිකරම කාමයට. ඒක තමයි මේ ආත්ම භාවයේ තියෙන ලක්තනම ලැබිච්ච දායාදේ කාමයේ වැඩ කරගෙන යනවා. ඒ නිසා ඒ ඇත්ත අවුරුදු 5 වෙනකොට ආය අතර තේරෙන පටන් ගන්නතර පස්සේ ඒ කාම සංඥාව ඕලාරික ආත්ම භාවය හරහා එන කාම සංඥාව විවිධාකාර වෙනවා ටිකක් කල් වැඩිවත් වෙනකොට භව කාම රාගය කියලා තමන්ගේ ඉඳුරම් පිනවීම පටන් අරගෙන භව රාගය වෙනවා මගේ සැප නෙමෙයි අපේ සැප යණ යන තන හම් වෙන සැප හැම දිගටම පවතින සැපක් ගැන හිත හිතුවේ පහළ වෙනවා ඉතින් ඒකට ඒක වැඩි හිටිය බවට අපි පාර ගන්නවා අදීටකෙත් කාම සංඥාව තියෙනවා. ඊට පස්සේ ආදී යම්තරෝ භව සංඥාව තියෙනවා. ඉතින් කාම සංඥාව සංතරපණය කිරීම සීමිත පරිසරයක් ඇතුළත සීමිත අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමේදී ජයග්‍රහණ තිබුණත් යම් ප්‍රමාණයකට භව තණ්හාවේදී විශාල ප්‍රදේශයක් Taman අල්ලා ගන්න පෙරපදිනක් අල්ලා ගන්නවා මගේ අපේ වශයෙන් පවුල සමිතිය ගම, රට, ජාතිය, ආගම ආදි වශයෙන් විශාල ප්‍රතිශාල ගත්තාම විශාල පරාජිතත්වයක් තියෙනවා. එහෙම නැත්නම් ඒකට බාධා ගොඩක් එනවා. එතකොට මේ භව තණ්හාව ඉෂ්ට කරන්න යනකොට හිතුවට වැඩිය විචල්්‍ය සාධක ගොඩක් සම්බන්ධ වෙන නිසා පාලනයෙන් තොර වෙනවා. තොර වෙච්ච ගමන් Tamanth කී කරු වෙන්නේ නැති විචල්්‍ය සාධකයන් කෙරෙහි ද්වේෂය ගොඩාක් හට ගන්නවා. ඒකට විභව තණ්හාව කියනවා. ඉතින් මේ විදිහට මේක වැඩෙනවා. ඉතින් මේකෙදී තාමත්ම කලාතුරකින් කෙනෙක් මෙහිම ඉපදිලා මෙහිම මේ යන මේ කාම සංඥාවේ. කාම ගුණයන්ගේ ආදීනව දැකලා මේන් පරිබාහිර වෙච්ච දෙයක්. මේට වෙනස් විකල්පයක් වශයෙන් අබිනිෂ්ක්‍මණය කල්පනා කරනවා. ගීක අතහැරීම නැත්නම් කාම වස්තුන්ගේ අතහැරීම ඒකට අපි කායි විවේකී කියලා කියනවා. ඉතින් කායි විවේකී සඳහා අරණ්‍යගත වෙනවා, රුක්ක මූලගත වෙනවා, ශූන්‍යාකාරගත වෙනවා. අපි තේරවාද ශාසනයේ අගයන් ආඩම්බරයෙන් හැටියට. ඊට පස්සේ යාට කාම ගුණයන්ගෙන් වෙන් වෙච්ච මේ කෙනාට බලාපොරොත්තු නැති අබැග්ගයකටපත් වෙන්න වෙනවා. අර දාලා ආපු හැම කාම වස්තුවක්ම කාම ගුණයක්ම කාම සංඥාවක් විදිහට පැට දෙන්න පටන් ගන්නවා. එතකොට යා කාම ගුණය කාම සංඥා මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ප්‍රතිස්ථාපනය කරන්නේ ශික්ෂාවක් මාර්ගයෙන්, ගීගී අතහැරීම් මාර්ගයෙන්, නෙක්ඛම්ම සංකල්පේ වශයෙන්. එහෙම කරාට පස්සේ කාම ගුණ කියන ඕලාරික කුඩා වූ වේවා මහත් වේවා ඥාති පරිවර්තයත් කුඩා වූ වේවා මහත් වූ වේවා භෝග පරිවර්තයත් කියන්නේ නෑදෑ පිරිසත් භාභෝග සම්පatti තයින් කරාට ඒ වගේ හේවණැල්ල කාම කාම ඡන්දයේ වශයෙන් නැත්නම් ව්‍යාපාදයේ වශයෙන් ඉතින් පිටිපස්සේ ඇවිල්ලා බැටදෙනවා. එතකොට ඒවට අපි කියනවා නීවරණ කියලා. ඊට පස්සේ නීවරණයන්ගෙන් මිදීමට වෙනම ශික්ෂාවක් ඉල්ලනවා. ඒ ශික්ෂාට අපි සමාධි ශික්ෂාව කියලා කියනවා. ඒකට මේ යෝගාවචරය අනුග්‍රහ කරන. ඒකට සමාධි අනුග්‍රහිතය කියලා කියනවා. මේ අනුග්‍රහ කිරීම සඳහා ඒකේන රූපයක් කරමුණු කරගන්න. රූපයක් අනු මේ නිමිත්තක් කරගන්න. වාංගුවට ගන්න. ඒක සඳහා ආනාපානය අරගන්න පුළුවන්. පිම්බි මැකිලිම ගන්න පුළුවන්. ඉඳගෙන ඉන්න ඉරියව්ව ගන්න පුළුවන්. නැත්නම් වම දකුණ කියලා හක්මන ගන්න පුළුවන්. ඉතින් දා වැඩ ගන්න පුළුවන් කොහොම හරි කාය කායानुපස්සනාවට හිත තියලා අර කාම සංඥාවෙන් දුරු වීම කාම කායනුපස්සනාවේ හිත පිහිටීම දෙක සමානයි. මොහොයිට බොහෝ තරමින් වැඩි ප්‍රමාණයෙන් එන්නෙන් වැඩි වෙන වට්ටමේ තමන්ගේ මේ කය අධ්‍යක්ෂ හැකි ඕලාරික කය. නැත්නම් ඒ කය නියෝජනයක් තමයි ආශ්වාස ප්‍රශ්වාස. එහෙම නැත්නම් ඒකෙම තවත් පැත්තක් තමයි පිම්බීම හැකි. නැත්නම් එහෙම නැත්නම් අවිතිනකොට මේ පය දෙපතුල් වැඩ කරන හැටි සාමාන්‍ය ජීවිතේ අතුල් පතුල් වැඩ කරන හැටි ඒවල ලැබෙන සංඥාදිකේ බලනකොට යම් වෙලාවක මේ රූපයට හිත හේතුනොත් ඒ හේතු වෙන්නේ කාම සංඥා ප්‍රතිස්ථාපනය කරලා. එතකොට මේ සමාධි ශික්ෂාව හරහා අර අතර අතරමඟ හම්බ වෙච්ච කාම සංඥාව ප්‍රතිස්ථාපනය කිරීම తాවකාලික වෙනවා. හැකියාවක් හැකියාවක් තේරෙන පටන් ගන්නවා. එතකොට මේ පුද්ගල දිගින් දිගටම ශික්ෂාවෙන් මේ සංඥාව කාම සංඥාව දුරු කරනකොට ඒ කෙනාට විතක්ක ਵਿਚාර පිසුගේ එකකතා සහිත සුකුම සත්‍ය සංඥාවක් ඇති වෙනවා. කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ ඒ වෙනුවට නීවරණතොර ධ්‍යාන මට්ටමක් එහෙම නැත්නම් සමාධි මට්ටමක් තියෙනවා. ඉතින් ඒකේ යා කටයුතු කරගෙන යනවා දිගටම මෙනෙහි කරමින් දිගටම විතක්ක ਵਿਚාර පවත්තමින්. එහෙම කරගෙන කරන ගියාට පස්සේ දිග ඒකෙටියෙන් කියනවා නම් මේ මෙනෙහි කිරීම නැත්තම් මේ විතක්ක ਵਿਚාර පැවැත්තිල්ල ආයාස කර වෙනකොට ඒ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර වූ සමාධිච පීති සුඛ සුකුම සත්‍ය සංඥාවේ නැත්නම් දෙවෙනි ධ්‍යානයෙන් පළවෙනි ධ්‍යානෙ ප්‍රතිස්ථාපනය වෙනවා. ඉතින් මේක සමාධි සමත සමාධි භාවනා ක්‍රමේ දක්වන ක්‍රමේ. ඒක විපස්සනා කරන කෙනාටත් තේරෙනවා මේ ඉසලා ඉසලා මෙනෙහි කරමින් අරමුණ මුණට මුණ දාලා ධ්‍යාන හිටියාම අස්පන අපිට තියාන හිටියාම පහ වෙනකොට තේරෙන පටන් ගන්නවා මෙනේ නොකරමින්ම ඒ කටයුතු කරන්න පුළුවන්. එතකොට අර විතක්ක ਵਿਚාර අයින් වෙනවා. එතකොට සමාධිච පීචි සුඛ ඒ දෙක සහිත සුකුම ඊටදී සූක්ෂම සංඥාවකින් අර සංඥාව අයින් කරනවා. ඊට පස්සේ මේ ප්‍රීතියත් ඕනට වැඩිය පැහෙන්න පටන් ගන්නවා. ගොජ දාන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක අන්තිමට රාත ඇරපු පිටක්ක ਵਿਚාර දෙකට ආරාධනා කරන තත්ත්වයටපත් වෙනවා. එතකොට ප්‍රීතිමිත්‍ර වූ සමා උපේඛා සුඛ සුකුම සත්‍ය සංඥාගෙන තෘතිය අධ්‍යානට යනවා. ඊට පස්සේ ඒකෙත් තියෙන මේ සුඛය සැප එළවන පැත්තට යන නිසා අපි මේ අදුක්කම සුඛ සතිය ඒකාග්‍රතාව සහිත හතරෙන් දිහාට යනවා. ওই විදිහට අල්ලාගත්ත කාම සංඥාව අයින් කිරීම සඳහා අඩේට ගත්ත වාංගුවට ගත්ත රූපය ක්‍රමයෙන් ගිවම් කරනවා. ධ්‍යාන හතරක් කරා සමත භාවනාදී විස්තර කරනවා. යෝගාවචරයට ගියකි ක්‍රමයෙන් ආනපානෙ තුනි වෙනවා. ඒක රොසොච්චි විචානපානෙ එමිට එමිට එමිට එමිට තුනි වෙනකොට සික්ඛායික සංඥා උපජ්ජන්ති සික්ඛායික සංඥා නිරුද්ධන්ති කියන විදිහට ශික්ෂාවෙම අර ගොරෝසු කාම ගුණයන් කරලා කාම සංඥාට ආව කාම සංඥාව රූපෙට අවිල්ලා රූපේ සියුම් කරමින් එnde end end සියුම් වෙන එක සංඥාවේ ගෙවන් කිරීමක් සංඥාවේ සූක්ෂම භාවයක් කියලා යෝගාවචරය අඳුනගන්නේ අසුවිරු ඥාන තියෙන කෙනා පමණයි. අනික් කෙනා අල්ලගත්ත හැරමිටි නැති වුණා වගේ මගේ සලකුණු නැති වුණා වගේ කලකොල වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් කලකොල නොවියම් පිනිසයි බණ අහන්නේ වගේම නියම විදියට කල්පනාව යහ කල්පනාව එහෙම නැත්නම් මේ නිවැරදි තර්කණේ ඉදිරිපත් කරගන්නේ. ඉතින් අපි වැතර මුල් දේශනාවලදී ගොඩක් විස්තර සහිතව දේශනාව විස්තර කරුණා. ඊට පස්සේ අර විදියට යම් වෙලාවක ආනාපානේ නොදැනෙනා මට්ටමට යෑම සමත ධානයේදී ධාන වශීකරණය හරහා කියන්නේ චතුත් ධාන සමාධිය කියලා. ප්‍රශ්නා කරන කෙනාටත් අර වගේ ධාන මට්ටම් නැති වුණාට ඒ ඒ චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වය එතන එතන ලොකු සංඥා බහල ඝන බහලකමක් නැතුව දැනගන්න පුළුවන්. එහෙම කියාට පස්සේ යා කිසිවක් මේ අවකාශයේ මේ ධාතු මනස්කාරයක් නැති එනසන් ධාතු මනස්කාරයක් තිබුණත් ආයකෙන් බාධාවක් නැති ආසත් ප්‍රසවාස නැති රිද්මයානුකූල ක්‍රියාවක් කිසිත් කැළම අඳුර ගන්න බැරි පිම්බි මැකිනමක් අල්ල ගන්න බැරි සමහරට ඉඳගෙන හිටියට ඉඳගෙන ඉන්න රූපේ මේ ඇතුළ මේ පිට කියලා අල්ලගන්න බැරි තරමට මේක හොඳටම තුනී වෙන්න පටන් ගන්නවා. ඒ තුනී වීම එතකොට අපි සාම සරල සමාන්තර භාවය බැලුවොත් නිකන් ආකාසානං ඡායතන වගේ ආකාශයට ගිහිල්ලා තැරුණා කියනවා. අර දැකිය දැනින දේවල් අමතක වෙලා අමතක කෙරිලා අදාළ නැති වෙලා ආකාශයට ගියාට පස්සේ ඔන්න වරින් වර අර තිබිච්ච වගේ හොල්මන් පේනවා. එතකොට තේරෙන්නේ නැහැ මේ ඇහෙන් බලන රූපයක්ද හිතින් හදලා පෙන්වන රූපයක්ද. කනින් අහන සද්දයක්ද හිතින් හදාගත්ත සද්දයක්ද. ගඳක් දැනෙනවා ඇත්තටම පරිසරයේ තියෙන ගඳක්ද නැත්නම් හිතින් හදාගත්ත එකක්ද. නැත්නම් විවිධ රසවල් පිළිබඳ සංඥා එනවා. ඇත්තම දිවට මොනවාර ගෑවිලා නැත්නම් හිතින් හදාගත්තා. නැත්නම් ඇඟේ කූඹි දුවනවා වගේ පේනවා, ඉදිකටු දුවනවා වගේ පේනවා, නලියනවා දැනෙනවා, කම්පන චංචල දැනෙනවා. එතකොට මේ මනෝ විකාරයක්ද ඇත්තටම කයේ මොන හරි පොට්ටබ ධර්මයක් හැප්පිලාද කියලා දැනගන්න බැරි අර රූප සංඥා වගේක් ඒ වෙලාවට ඇවිල්ලා මල්ලෙන් ගන්න පටන් ගන්නවා. ඉතින් එතකොටත් ඒ යෝගාවචරය දැනගත්තොත් මෙවුවා ඒකාන්ත රූපම නිවෙන්න පුළුවන් මේ රූප සංඥාවල් රූප වගේ හොල්මන් කරනවා. ඉතින් එතකොට අර තද්ද බල විදියට තමන්ගේ කය බද ප්‍රේම කරන කෙනා කය ගැන පිළිබඳව ලুকু හැඟුම්බර කෙනාට හරි බයක් ඇති වෙනවා. මේ මොකද වෙන්නේ කියලා අර රූපෙට නෙවෙයි රූප සංඥාවෙන් කරන හොල්මන්. ඒව නැත්තම් ජීවිතය පිළිබඳ තද ආශාවෙන් ඉන්න එකට ජීවිත තර්ජනයක් වගේ පේනවා. නමුත් මෙතන තියෙන්නේ රෝසු සංඥාව සූක්ෂම සංඥාව මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය වීමක්. ඉතින් ඒක දැනගන්න නම් ඉතින් ලෑස්තිලා යන්න ඕනේ. ඒක දැනගන්න නම් අසුවිරු ඥාන තියෙන්න ඕනේ. ඒක දැනගන්න නම් මිටිසල එක සැරයක් දෙකක් මේක වෙලා ඒකට කලබල වෙන්නේ නැතුව හදාගත්ත හිත මේ සංඥාව රූප සංඥාට වැඩි හොඳ රූපෙට වැඩි හොඳ රූප සංඥාව දැන් තියෙන්නේ. ඉතින් රූපේ කෙලින්ම gediy පිටින්මයි කරන්න බෑ. රූපේ ගියාම රූප හේව නැල රූප සංඥාව තියෙනවා. ඒක හොඳට දැනගෙන ගියොත් අරක තරම් බය වෙන්න දෙයක් නැහැ. නමුත් නොදැන ගියොත් රූපෙට වැඩි බය කරනවා මොකද গুপ্তයි. ඒක මායාකාරී. අන්නේ தත්ත්වේ ගෙවම් කරාට පස්සේ යාට තේරෙනවා මේ රූප රූප සංඥා අරූප කියන දේවල් මේ ඇත්තවුත් නිට්‍යවුත් සුඛවුත් සුභවුත් විදියට මේ දැක දැන ගැනීම තමයි මෙතෙක් කල අපේ ඉන්ද්‍රියන්ගේ කෙරුණේ. එහෙම නැත්නම් අපි ගොත් විඥාණයෙන් කෙරුණේ. ඒක නැති ඒ රූපවල සංඥාවක් නැති නැත්නම් රූප සංඥාවට දුරවන් වෙච්ච තත්ත්වයේ වෙන්නේ අසරණ වුණා අතරමං වුණා යන්නේ නමක් නැති වුණා මේ කරකොලතේරියා වගේ බය වුණා ගතියක් ඇති කරනවා. ඇත්තටම මේ මේක තමයි පෘථජන ලෝකේ අපි දන්න ලෞකායත විශ්යන්ගේ උගන්වන්නේ. සර්වඥානදී සඳහන් කරනවා රූප චීනතාකල් බරපතල කෙලෙස. රූප ගෙවම් කරලා ආකාසානංචායතනට කියන මුකුත් නැත්තනකට වගේ හිතපත් වෙනවනම් කෙලස් අඩුවීමක් වෙලා තියෙන්නේ. කෙලස් අඩු තත්වෙට විඥානයේ බයයි විඥාණයට ඕනේ කෙලස් පොහොර වැවෙන්න ඉතියාට දැන් පොහොර අඩු වෙනකොට යා අමුතර භීතිකාවක් ඇති කරනවා භ්‍රාන්තියක් ඇති කරනවා ආයෙසරයක් හයියෙන් උස්ම ගන්න කියලා. එහෙම නැත්නම් මොනවා හරි කල්පනා කරන්න කියලා. මේ නිකන් ඉන්න වෙලාවේ මුකුත් නැත්නම් චින්දා අපේ සාමාන්‍ය සම්ප්‍රදායන් කරන බුද්ධානුස්සති ටිකක් වඩන්න හොඳයි. මෛත්‍රී ටිකක් වැඩුවොත් හොඳයි. අසුභ භාවනා කරුවොත් හොඳයි. කායගත සත්‍ය හොඳයි කරුවොත් හොඳයි කියලා අර විඥානයේ එක එක උඩ පෙරක දුරුකම් දෙනවා. ඉතින් යෝගාවචරය හිතනවා තියුවා ධාර්මික වටන දේවල් කියලා අර පෑදිතියට ආයෙ බරදී දාගන්න. ඉතින් නොදාන ගන්න නම් එයා දැනගන්න ඕනේ මේ ආකාසානං ඡායතයට යනකොට කොටු වෙච්ච, තනි වෙච්ච, පාළු වෙච්ච ගතිය පෙන්වන්නේ අර නැති වෙච්ච රූප ටිකක් ආයෙ මේකට ගෙනත් දාගෙන විඥාණයට අවශ්‍ය පොහොර ලබා ගන්නයි, ආහාර ලබා ගන්නයි. ඒක තමන්ගේ මානසික ආරක්‍රමයේ හරහා කරගන්න හැටි හරිම ෂටයි. හරිම මායකයි. හරිම වංචනිකයි අන්තිමට නැගිටින්නේ ඒ විඥාණයට අවශ්‍ය බැල මෙහෙවරකම් කරලා. විඥාණයට අවශ්‍ය දායකම් කරලා. විඥාණයට අවශ්‍ය කරන මේ සේවක බාල්දු තත්ත්වයටපත් වෙලා ඉතින් ඒක විඥානේ බොහොම සන්තෝෂයෙන් කියනවා අයන්තම් හරි දැන් ආයෙකෝ හුස්ම නැවතපත් වුණා නැත්නම් අද්දකරලා කය දිහා බැලුවා එහෙම නැත්නම් සැක සංඥා සැක සංකා ඇති කරගත්තා මෙන්න මේ විදිහට මේ වෙන වැඩේදී මේ ඉන්න අපේ කිසි කෙනෙකුට ගැලවෙන්න බෑ කිසිම කෙනෙකුට මොනම තාරිකවත් ගැලවෙන්න බෑ මෙන්න මේ නිසා අර සියුම් කරගත්ත ආකාසානං ඡායත නැත්නම් ඒ සියුම් තත්ත්වයට වඩා පිටිපස්සේ ඉඳලා මේ තක්කුව තක්කු මුක්කුවක් තල්ලුවක් අනිෂ්ඨිර භාවයක් අසරණ භාවයක් දක්වන්න ක්‍රියාත්මක වෙන ෂටමායාවිකම විඥානීය ක්‍රියාකාරීත්වය මැජික් දර්ශනය දකින්න එක අර විවේක හිතේ ආකාසානං ඡායතන හිත කියලා අපි කිව්වොත් පැටලව ගන්න එපා මොනවාක නොපෙනෙන හිතට වැඩිය සියුම් හිතක් තියෙන්න ඕනේ මේ විඥානයේ මැජික් බලන්න අස්පෙන්දුම් කියලා මේකට කියන්න පුළුවන් බොහොම සිංහල උරුවට බුදුරජාණන් කියන්නේ මායාකාරී කියලා අතරමං හන්දික මායා දර්ශන මායා පෙන්න මායා දර්ශකයක් වගේ. ඒසොට ඒ ආකාසානං ඡායතන ගියාට පස්සේ හිතනවා දැන් මම මොකද කරන්නේ කියලා හොයන්නේ අනේක මේක සැකයක්. මේක පෑදිච්චියට පොරදී තමා ගැනීමක් කියවට උඟ දෙනකොට තේරෙන්නේ නැහැ. ඉතින් ඒකම තමයි නැතේනට නැවත නැවත කියන්නේ ඒ කාගේවත් උල්පන්තමන් නෙවෙයි කොට පෙරක දුර්කමක් නෙවෙයි විඥානයේ විශ්ින් කරන අසහනයක් ඒ නිසා විඥානයාගේ ක්‍රියාකාරීත්වය දකින්න ආහාර නොදී පොහොර නොදී ශක නොකර හයියෙන් හුස්ම නොගෙන එහෙමම විඥාණයට හෙම්බත් වෙන්න ඉඩ අරින්න ඕන. උදාහරණයක් වශයෙන් කියනවා කැලෙන් අල්ලගෙන ආපු වල්ලලියා අලිම දාලා දඬුයි. වල්ලලියා වගේ කියලා කියන්නේ. ඉතින් ඌ කරන්නේ සීලාලියකට දාලා ගලක් උඩ බැඳලා තියෙන දවස් හතක් විතර. හොඳට රත් වෙන්න අරනවා කන්න දෙන්නේ නැහැ. එතකොට හෙම්බත් වෙනවා. ඔය මහා වල්ලලියා වුණත් බිම දාන්නේ කන්න නොදී තියාගෙන. ඊට පස්සේ කැම ටිකක් ගන්න වෙනාලිය පිටිනකට යනකොට අරූට දෙයියෝ එනවා වගේ පේන. ඒතොර හරි අලියටත් යට වෙනවා, අලිකාරටත් යට වෙනවා. ඒ වගේ තමයි විඥාණය ආහාර නොදීමෙන් හෙම්බත් කරන්න නම් අපි මෙතන මේ විඥානයේ විසින් දෙන ෂටගති මායාවකදී තේරුම් අරගෙන බුද්ධ පාක්ෂික වෙනවද මාර පාක්ෂික වෙනවද කියලා තමන්ට තමන්ගේ සාතන විතරයි. ඒ නිසා කියන්න තියෙන්නේ මේ හිස් ඒ අවකාශ වගේ තැන ගිහාම මේකේ ගිය ගමන්ම තියෙන සිලිලාරේ නෙවෙයි ටික වේලාවක් ගියාම පිටිපස්සේ මොකද්ද අසහනකාරීකමක් ඇති කරනවා. මේ තල්ලුවක් ආයාස කිරීමක් ඇති කරනවා මේ උඩත් කටු බිමත් කටු කියලා. අන්නේ தত্ত্বය ඇති කරන්නේ ඇත්තටම කායික වේදනාවක් නිසා නෙවෙයි දෝමනස්යක් නිසා. චෛසික දෝමනස්යක් නිසා මේ දෝමනස්ය ඇති කරන්න විඤ්ඤාණය මොකක්වත් ඕනේ එයා දන්නවා අස්පෙන් දුක් කරන හැටි. ඉතින් මේ දෝමනස්යෙන් නැගිටලා ගිය වාර අපි මීට කලින් බුද්ධ සාසනවත් භාවනා කරා නම් ඒත් කරන්නේ. කොච්චර හරි නැගිටලා යනවා. නැගිටලා ගිහිල්ලා හිතනවා මේ එවැනි වෙලාවට බාධා නොවෙන දවසක් කවදාද ඉන්නේ කියලා. ඇත්තටම බාධා පිටින් එන එකක් නෙවෙයි. ඇතුලෙන් එන එකක්. ඒක දැනගන්න විඥාන ඡායතනය කියලා විඥානයේ ක්‍රියාකාරකම තමයි ආකාශය සහ රූප ධාතු අතර වෙනසක් ඇති කියලා රූප ධාතු වලට බන්ධනේ. ඒක තමයි යාගේ මේ බන්ධනේ. යාගේ මායාව. ඉතින් ඒ නිසා අපිට පේනවා රූප දන්න යකා. ආකාශය නොදන්න යකා. නොදන්න යකාට නොදන්න දන්න යකයි කියලා ඒ නැත්නම් මේ අර නොපුරු දිගට වැඩි හොඳ පරණ කණ වැඳුම කියලා ආය ආය හිතෙන් රූපමවණ එක තමයි අපි කරන දේ. ඒ නිසා අපි හොඳම උකාර. මහුංකාරකමට හේතු දනව ගන්නවා. ඒ අපිට කණ්ඩ ඕන වෙච්චාම කබර ගෝයා වුණා තල ගෝයා කරගන්නවා. කරගෙන নানা ආකාර සැක নানা ආකාර ක්‍රියාකාරකම් හරහා ශරීරයේ හෙල්ලීම හරහා හයියෙන් උස්ම ගැනීම හරහා එහෙම නැත්නම් සැක ඇති කර ගැනීම හරහා අපි විවිධ ක්‍රමෙන් විඥාණයට පොහොර දෙනවා. එහෙම නැත්නම් විඥාණය තවත් ඇස්බැඳුමක් ක්‍රියාත්මක කරනවා නින්දට වටනවා. නින්දට වැටුණාට පස්සෙත් මේ විඥාණයට ඕන දෙයක් අඩහීනෙන් හීනෙන් කරගන්න පුළුවන්. එයාට අවශ්‍ය මේ ග්‍රහ මණ්ඩලය යොදාගෙන ග්‍රහ මේ ක්‍රියා කර ගන්න පුළුවන්. ඉතින් ඔය දේවල් දැනගෙන ඉන්න එක තමයි මේ බාන සූත්‍රයෙන් බුදුහාමුදුරු කියන්නේ ආකාසානං ඡායතනෙ කියලා අපි ගත්තොත් ආදර්ශයක් විදිහට මේ ආසස් ප්‍රසාසයේ සංසිඳලත් වෙන ඉස්තන වගේ එකක් එතන ගියාම නුරුස්නා ගතියක් නොයිවසනා සුළු ගතියක් ස්පාසු නැති ගතියක් අසහනකාරී ගතියක් එනවා අන්නේ අසහනකාරී තත්වයේදී අපි කාටද කඩුව දෙන්නේ නිලමාලියෝදයාටද එහෙම නැත්නම් මනමේ කුමාරට. එදී අපි හරි කැමැත්තක් තියෙනවා අර මාස්සද්දර තමයි කඩුව දෙන්නේ. තමන්ට උරුම කුමාරයා රජඳුන් ඇඳගත්ත රාජශා සූසර ශිල්ප කලා දාන්න කුමාරයා ඉඳදී නිර්මාල් වැත්තට කඩුව දෙන්නා වගේ මේක හැමදාම අපි බුද්ධාන්තර ගණන් මේ වෙලාවට ආය රූපමාවලින් ඒකට උදව් කරන දවසක බුදුබණක් තීරිච්ච දවසේ කමඨාන සුද්ධ වෙච්ච දවසේ ගිහිල්ලා ඒ ආකාශයට වැඩිය පිටිපස්සේ විඥානයේ තියෙන්නේ විඥානයේ ක්‍රියාකාරකම් තමයි මේ දෙක දෙකට බෙදලා ඇති පැත්තට අද්දන එක ආස්තිකත්වික සස්සතවාදී කියලා කියනවා සාස්වත දෘෂ්ටිය කියලා. අනිත් පැත්ත ආකාසානං ඡායතනෙ කියන එක නාස්තිකවාදයක් විදිහට පෙන්නලා එයා හිතනවා මම මේ ගඟ වතුර වැටිච්ච මිනිහ බේරන්න වගේ මම උඹේ ආත්මේ බේරන්න ඇවිල්ලා තියෙන්නේ නැති පැත්තට ගියොත් මේ මල මගුලයි වෙන්නේ අපි හිතමින්ටි පොතේ නැති පැත්තට යන් කියලා මැද ඉන්න දෙන්නේ නැහැ. ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වයට එන්න දෙන්නේ නැතුව ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වේ ඡපලකමක් විශ්වාස කරන්න බැරි එකක් ඊට වැඩිය හොඳයි යමක් ඇති ඒ නිසා හයියෙන් ටික හුස්ම ගනින් ඇත්ත කරලා බලපං නැත්තම් වෙන කමටහන මේකට ගෙනත් දාගනින් කියලා අලි අවුලක් ඇති කරනවා ඉතින් සමහර විටක ඒ ਸਰවචනාංශය සඳහන් කරලා තියෙනවා මේ භාවනා කරගෙන යනකොට ඒ වගේ අල්ලගත් අරමුණ සිවුමුණාට පස්සේ සමහරුන්ගේ හිත මෙතෙන්ට ඇවිල්ලා විශේෂයෙන්ම මානසික අසහන තියෙන අයගේ සම්පූර්ණයෙන්ම ඉච්ඡා බංගත්වයකටපත් වෙලා සිය දිවිනසා ගන්න මට්ටමට නැත්නම් පණ මැරුණා වගේ ක්ලාන්ත වෙලා වෙවුලලා දඟලන තත්ත්වයට එනවා. එතකොට හිත කොච්චර වික්ෂිප්ත වෙනවද කියනවනම් පලාතක පේන්න නැහැ ඇයි මං ජීවත් වෙන්නේ? ඇයි මං භාවනා කරන්නේ? මොකද්ද මං ඊගාට කරන්න ඕන කියලා අමුමක්වත් දන්නේ නැති නිසා ඒ අසහනකාරී තත්වයේ නිසාම භාවනා පිළිබඳ බයක්, බුදුන් පිළිබඳ බයක්, ධර්ම පිළිබඳ බයක්, සංඝයා පිළිබඳ බයක් සහ සීලය කඩා ගන්න තරමට යනවා. අන්නේ වෙනි වෙලාවට සර්වඥාන්සේ සඳහන් කරනවා මෙතන පණිදාය භාවනා පණිදාය භාවනා කියලා දෙකක් තියෙනවා. අරමුණු පිහිටවන්න, අරමුණු කරන්න, භාවනා කරන්න, එල්ල කරන්න අරමුණ නැතිවීම සමහරෙකුට භයානක දෙයක්. මොකද ඒ තරම්ම නිත්‍ය සංඥාව ඉන්නේ. ඒ කිනාට ඒ තරම් භයානක තත්වයක් ආවොත් නැවත අරමුණක් දීලා හරි වෙලාවට මේ හිත විසිරී නැස්ති වෙලා යන්නේ නැති වෙන්න පණිදියක් දෙන්නේ කියලා කියනවා. ඒ පණිදියක් දෙන්න ඕනේ මොකද මේ Taman අල්ලගෙන හිටපු එල්ල කරපු දේ නැතිවීම සමහරකට ඒ තරම් බිය එනවනේ. ඒ තරම්ම පෝරකේ ලෑල්ලයින් කිරුවා වගේ. ලෑන්ඩ් මයින් එක අපි පුරවා නැත්නම් අන්නේ වෙලාවට සර්වඥාන්සේ පණිදාය භාවනාවක් හරි කරන්නයි කියලා තියෙනවා. පස්සේ දවසක ආයෙත් මෙතෙන්ද ගිහිල්ලා ඒ බය භීතිකාව භ්‍රාන්තිය නැතුව මේකට මුහුණ දෙනකන් ඒ වෙලාවට පොඩි සාන්ති කර්ම කරන්න. ඒක නිසා එතන හරි අමාරුයි විස්තර කරලා කියන්න එතෙන්ටපත් වෙන කෙනාගේ මානසිකත්වය ස්ථාවර අපි සද්ධා සහිතද සද්ධා රහිතද සද්ධාව සම්පූර්ණයෙන් කැඩලා ගිහිල්ලා එයාට මේ මානසික අසහනකාරී තත්ත්වයකටපත් වෙන්න ඉඩ තියෙනවා මේ කරගෙන යන විදිහට විඥාණයට පොහොර අඩු කරන අඩු කරන යනකොට. ඉතින් ඒකේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් සිදු වෙනවන මේක අනුභව ශික්ෂා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා විදිහට මේ සඳහා ගත කරන කාලයට දෙන්න තියෙන වචනේ තමයි භාවනාදී සිදු වෙන අත්තරදි ටික. ඉස්සර දවස් වල ටික අපරද ගන්න. ඊට පස්සේ තේරු ගන්න අපරාධ මම ඕනට වෙඩි බය වුණාද පොඩ්ඩක් ඉඳ තිබ්බනේ ඊළඟවෙන්ද ඇත්තටම අර මේ ප්‍රතිශක්තිය නිසා පොඩ්ඩක් ටිකක් එනවා. හැබැයි ඒ තරමට මාය බය වෙනවා. ඊට පස්සේ ආයෙ ටිකක් යනවාම ටික ටික ටික ටික ටික ඒක ඇති වෙනවා. ඒක මේ මූල ධර්මයෙන් හෝ පිනකට කරන දෙයක් නෙවෙයි යොද යොදා බලලා ඒ නිසා මේ දැඩි පරිසරයකට හුරු වෙනවා වගේ එහෙම නැත්නම් විවිධ කාලගුණ තත්ත්ව වලට හුරු වෙනවා වගේ ඒක ගොඩාක් වෙලා ගන්නවා. එලා ගත්තට පස්සේ දවසක තේරෙනවා මේ විඥාණය කරන මේ නැවත මුල් බැස ගන්න හදන අවස්ථාව. නැවත බලේ තහවුරු කර ගන්න හදන අවස්ථාව නැති කරන්නම් යුද්ධෙන් පස්සෙත් මෙහෙයුමක් ගෙනියන්න ඕනේ. අන්තිමලා ඉතුරුලා ඉන්න මේ බංකර පොළවැට තියෙන ආයුධ කපඩා ඇංගිලා ඉන්න සෙබළු අයිම්ම කරන්න ඕනේ. ඒ මේ පසු විපරමක් මෙහෙයුමක් <coughs> කරනවා වගේ මේ විඥාණයට ආය බැස ගන්න කොනක් දුන්නේ නැති වෙච්ච වෙලාවේ දැන් තේරෙනවා ඉස්සලා කිව්වට මොකුත් නැහැ කියලා මොකුත් නැහැ කියන්නේ දැන් තමයි. අනිකම අරමුණ නැති වීම පමණ නෙවෙයි අරමුණ විශ්ේ විඥාණය ගොඩ බෙදක දොරකම් දෙන වෙලාවක් නෙවෙයි ඒක ඉක්මවා ගත්තට පස්සේ අකින්චඤ්ඤායතන කියලා කිසිත් නැති తত্ত্বය. ඉතින් මේ කිසිත් නැති తত্ত্বයට යනකම්ම ਸਰවඥංශේ පොට්ටපාද ගේනවා. මේ මේ සූත්‍රය අනුව එකල කියනවා මේකට ඕනනම් <clears throat> මේ වෙලාවට සකසඤ්ඤී කියන වචනේ කියන්න පුළුවන් කියලා. ඒ සකසඤ්ඤී தত্ত্বයට ගියාට මේක සකසඤ්ඤී தত্ত্বය කියලා සංඥාව සංඤී වීම අඳුන ගැනීම සම්පූර්ණම අභියෝගයක්. මොකද කෙනෙකුට බය වෙන සුළු දෙයක්. තව කෙනෙකුට එන නිවන් දැක්කයි කියලා. නමුත් මේ මොකක්වත් නෙවෙයි වෙලා තියෙන්නේ සංඥා චෛතසිකය අනුව. අර යන්න පුළුවන් අන්තිමටම ගිය නිසා සංයග්ග කියන වචනය සරුවචාන්සේ මෙතෙන්දි පාවිච්චි කරනවා. ඉතින් අනිත් දවසේ යනකොට ආය පටන් ගන්නෙ කාමයෙන්. ආය කාම සංඥාවට බසනවා. ආය රූප රූප කර්මත්තාන බසනවා. රූප කර්මත්තාන රූප සංඥාවට බසනවා. ඒ රූප සංඥාවෙන් කියලා ගෙවම් කරලා කිසිත් නැති ආකාශ தත්ත්වයන් ඊටසේ විඥාණය අතුරගෙන ඊට පස්සේ ආකින් සංඥායතන ගන්න. ඉතින් මේක කී සැරයක් පදම් කරන්න වෙයිද? කී සැරයක් නැවත නැවත කරන්න වෙයිද කියන එක නෙවෙයි වැදගත් දේ පළවෙනි සැරේ මේක කරපු වෙලාවේදී ඒ කෙනාට තේරුම් ගන්න පුළුවන් නම් මේ පංචස්කන්ධයේ තියෙන සංඥාව ආස්තික පැත්ත විතරයි පොතේ පතේ තියෙන්නේ නාස්තික පැත්තට මැරෙන්න ඉස්සලා යන්න පුළුවන්. ඒක අත්දකින්න පුළුවන් දෙයක් කියලා තේරුම් ගත්තට පස්සේ තමයි යා සංඥාව කීකර කරගත්ත වෙන්නේ. සංඥාවේ අතයතර ගත්තා. නැත්නම් අපි සංඥාවේ අතයතර ජීවත් වෙන බැලියෝ. සංඥාවේ අතයතර ජීවත් වෙන දාසියෝ. කුලි කුලි කාර්යවායි. අනිදාර ගියාට පස්සේ මේ සංඥාග්ගයට ආවට පස්සේ එයා සක සංජී වෙනවා. එයා තේරුම් අර ගන්නවා මිත්‍යකල් සංසාර ජීවත් වුණා නම් සංඥාව පෝෂණය කිරීම සඳහා Taman අහවලා කියලා හඳුනා ගැනීම හරහා තමයි අපි මායා මේ මානෙ ඇති කරගත්තේ. ඒ හඳුනාගත්ත ක්‍රියාවලියට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒ කියන්නේ හඳුනාගත්ත මේ මමය වඩා සුඛෝපභෝගී කරන්නේ තණ්හාව ඇති කරනවා. ඒක නිසා මෙතනදී ඒ සියල්ල හඳුනා ගන්න තියෙන මිනුම් දණ්ඩ නැති වෙනව මෙනීමක්. මේ සකුණු සලකුණු තහවුරු කර ගැනීමක් නැති වෙනවා. එතකොටත් මේ ඒක භාෂාවට දාන්න බෑ නම සර්වඥාන සක සංජේයලත් තේරෙන පටන් ගන්නවා සංඥාව නැහැ කියලා. මොකීද තේරුණාද දන්නේ. සංඥාවක් තියෙනවා නම් තේරුම් ගන්න සංඥාව තියෙනවා. මෙතන සංඥාව නැහැ. ඒ සංඥාව නැතිකමින් දන්නවා මෙන්න මේ සංඥා නැත්ත්වයකට මැරෙන්න ඉසලා යන්න පුළුවන්. ඉතින් ඒක සඳහායි මම මේ తాවකාලිකව නෑදෑයෝ කුඩා වූ වේවා මහත් වූ අතෑදී ඒකට සූදානම් කිරීමක් වශයෙන් උයි මේ කුඩා වූ වේවා මහත් වූ භෝග පරිවර්තයෙන් අයින් උනේ ඒ ටිකෙන් පස්සේ තමයි මේ විදිහට සියුම් කරණයක් සිද්ධ වෙන්නේ යතෝකෝ වට්ටපාද බික්කු ඉද සකසඤ්ඤී හෝති සකසඤ්ඤාට ගියාට පස්සේ උගදෙන කියන්නේ නිින්දට වැටුණා කියන්නේ උගදෙන කියන්නේ ගැස්සිලා අවදි වුණායි කියන එතන මුදෙනෙක් කියන්නේ අතරමං වුණායි කියලා. අසරණ වුණායි කියලා. මොකද මේ සංඥා විසින් දීලා තියෙන වචන ටිකේ ওই වචෙන්ට ওই වචනේ නැහැ. ඔය ජීත සංඥායි බුරු අහුවෙන තැනනේ. ඒ බුදුචානන් කියනවා යා සක සංජී වෙනවා කියලා. කියන්නේ සංඥාව මත්කරන්න කරන විසිතුරු කරන්න කරන කිසිම දෙයක් කරගන්න බැරුව අසරණ වෙලා දැපෙන දැමිලා නිකන් හරියට හිප්නොටයිස් කරගත්තා වගේ එහෙම නැත්නම් ඇනස්තයිස් <clears throat> කරගත්තා වගේ සිහි නැති කරගත්තා වගේ <clears throat> මෝහන නිද්දාටපත් කරගත්තා වගේ ඒ වට ගන්න. වට ගත්තට පස්සේ බුදුන් සඳහන් කරලා තියෙනවා <clears throat> එයා තතු අමුතු තතු අනු අමුතු අනුභුබ්බේන සංඥාගම් පුසති. එයා හරියට හීනකට අවදි වෙන්නා වගේ මේ කිසිවක් නැති එක තක්කු මොක්කක් නෙවෙයි මනෝ විකාරයක් නෙවෙයි ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් නැත්නම් කිසිවක් නැති බවට අවදි වෙනවා. ඒකට ඒ කියන්නේ සතියේ ඒ කියන්නේ වර්තමාන මොහොතට අවදි වෙනවා, එළඹ සිටිනවා, අප්‍රමාදී වෙනවා, සතිමත් වෙනවා වගේ අරමුණ තියා අරමුණ පිළිබඳ සංඥාවක් නැතුව ඒ සංඥා නැති බවට අවදි වෙනවා කියන එක ඒක මේ භාෂාව අනුව බොහොම අමාරුයි. ඉතින් ਸਰවචන්නාචර කියන්න පුළුවන් වෙන කෙනෙක් හිතන්නේවත් නැහැ. මේ සංඥා සංඥාග්ග தත්වයට ගිහිලා ඒකට අවදි වෙන්න පුළුවන්. ඒක බටහිර ලෝකේ කියලා තියෙන්නේ මේ මෙක්සිකෝවේ ඉන්න ආදිවාසීන් ඒගොල්ලෝ මායා ශිෂ්ටාචාරයේ ඉතුරු වෙච්ච මිනිස්සු ඉන්නවලු. ඒ මිනිස්සුන්ගේ ඒ මිනිස්සු සාමාන්‍ය අපි වැද්දෝ ආගේ නැත්තම් ශිෂ්ට නාගරිකකරණය වෙච්ච පිරිසක් නෙවෙයි. නැත්නම් ඒගොල්ලෝ ගෝත්‍ර නායකයෝ තාම ඉන්නවලු. ඒ කාලෝස් කස්ටනීරා කියන ඒ පොත්පත් ලියන එක නා කියනවා. එයා සම්පූර්ණ ජීවිතේම ගත කරන්නේ මේ මිනිස්සුත් එක්ක මේ පොත් ලියන්නෙක් විදියට ඒ කට්ටිය ගෝත්‍රනායකයා තෝරන්නේ හීනෙට අවදි වෙන්න පුළුවන් කෙනාට විතරයි කියලා. හීනෙක ඉන්නකොට Taman දන්නවා දැන් මේ හීනෙක ඉන්නේ කියලා එවැනි හැකියාවක් තියෙන කෙනෙකුට විතරලු ගෝත්‍රනායකත්වයක් දෙන්නේ. ඉතිගාසේ විවිධ උපක්‍රම පාවිච්චි කරනවලු යට ඔප්පු කරලා පෙන්වන්නයි කියලා Taman හීනෙක ඉන්නේ හැබැයි හීනේ ඉන්න බව දන්නවා. හීනයක් අපිට පෙන්වන්නේ කවදාකවත් හීනේ ඉන්න බව පෙන්වන්නේ නැතුව අපි නින්දට වටලා හීනේ පෙන්වන්නේ. ඒකට අපි හීනේ කියන්නේ. නමුත් මෙයා කොච්චර මේක වශී කරනවද කියනවනම් ඊනෙකට අවදිනවා. මෙතෙන්දි සර්වඥාන්ස කියනවා සංඥාග්ගම් පුසති. තතෝ අමුත්‍ර තතෝ අමුත්‍ර අනුපුබ්බේන සංඥාග්ගම් පුසති. මේ සංඥාව යන්න පුළුවන් අන්තිම නැට්ටට ගිහිලා. ඒක ස්පර්ශ කරනවා. ඒකට අවදි වෙනවා. ඒක මනෝ විකාරයක් නෙවෙයි. ඒක දෙයන්නාංශික සෙල්ලමක් නෙවෙයි. සර්වඥාන්සික සෙල්ලමක් නෙවෙයි. මමම එකින් එක දිවං කිරීමෙන් සික්ඛායික සංඥා උපජ්ජන්ති සික්ඛායික සංඥා නිරුද්ධයි. ශික්ෂාවෙම එක සංඥාවක් උපදිනවා ශික්ෂාවෙම එක සංඥාවක් නිරුද්ධ වෙනවා. එන්නේ එන්නේ සියුම් කරන සියුම් කරන ගියාට පස්සේ මේකට සංඥා කියන චෛසිකයේ දිගේ ගියාට පස්සේ සර්වඥාන්සේ පෙන්වනවා මේ සංඥාව මේ විදියට ශික්ෂාවක් මාර්ගයෙන් තුනී කරගත්තට පස්සේ එයාට දැක ගන්න පුළුවන් වෙනවා සංස්කාර සහ විඥාන වල ක්‍රියාකාරී එතෙන් ගියාට පස්සේ අර පේනවා චේතේමානසමේ පාපියෝ අචේතේමානසමේ සෙය්‍යෝ. මම මෙතෙන්දී චේතනාවක් පහල කරොත් මගේ தත්ත්වේ පාපී தත්තරපත් වෙනවා. කිසිම චේතනාවක් පහල නොකර ඉන්නවනම් මම ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා. ආර්යත්වයටපත් වෙනවා. එතකොට මේ චේතනාම්බික වේ කම්මං වදාමි නැත්නම් සංචේතනා කියන එක සංස්කාර වලට හරුවත් chance දෙන වචනයක්. ඒ නිසා අපි මෙතෙන්ට යනකන් සංඥාව අඩු කරගත්තට පස්සේ විඥානයේ වලලු ලබා කොසට බාවන් වාසේ චේතනා පහල කරලා තමයි මේ தත්වෙන් අපි ලහප්පලා දාන්නේ. ඒ නිසා මෙයාට කල්පනා වුණොත් අර සංඥාග්ග தත්වෙට ගිහිල්ලා චේතේ මානසමේ පාපියෝ. මගේ හිතට මේලයි සංස්කාරයක්, චේතනාවක්, කර්ම රැස් කිරීමක්, ඕ රැස් කිරීමක් ආවොත් මම පාපී தත්වෙට යනවා. කබලෙන් ලිවට වැටෙනවා. අචේතේ මානසමේ සියෝ. ඒකට චේතනාවක් නැත්නම් මගේ தත්ත්වය උසස් වෙනවා. මම ආර්ය தත්ත්වයට උත්තම தත්ත්වයටපත් වෙනවා. අචේ මානසයෝ අහංචකෝපන චේතේයං අபிසංකරයං ඉමාච මේ සංඥා නිරුද්ධಂತಿ අඤ්ඤත් ඕලික ඕලාරික සංඥා උපජ්ජಂತಿ මම යම් විදියකින් මේ විදියට හොඳටම සංඥාව අඩු කරගෙන අඩිය අතක ගා ඉන්න වෙලාවේ චේතනාවක් පහළ වුණොත් අභිසංස්කරණයක්. ඒ කියන්නේ මේක ආලවට්ටම් කරන්න ගියොත්, ජීවුනපානු කරන්න හිතුවොත් මට සංඥාවක් උපදිනවා. මේ තියෙන සංඥාකට වැඩිය ගොරෝසු සංඥාවක් මට උපදිනවා. මම කෙලසෙනවා. කෙලෙස් අන්තිම අඩු කරගත්තේ කී මම මේ චේතනාව හරහා අභිසංස්කරණය කියලා කියන්නේ අංග සංස්කරණය. ඒක නැත්තම් මේ ආලවට්ටම් කරන්න ගිහිල්ලා මේක ටිකක් හොඳ කරන්න ගිහිල්ලා මම අර මේ තිබිච්ච අන්තිම අඩු ලංසරපත් කරපු සංඥාව ගොරෝසු සංඥාකම් ප්‍රතිස්ථාපනය කර. ඉතින් මේකෙන් ගියාම ලොකු සංචේ ඉන්න කාලේ කියනවා දසරත රජු රංගේ කකුළු වණ්ඩෙන් හදපු බෙරේ උපමාව. ඒක මේ සංස්කෘතික සංස්කෘත සාහිත්‍යයෙන් ආපෙකක් මම හිතන්නේ කොයි ඒ මේ උපමා කතාවල තියෙනවා ඒක මේ කේවට්ටියෝ මාළු අල්ලන මිනිස් දවසක් ගිහිල්ලා විශාල මැරිච්ච කකුලෙක අණ්ඩක් දැලකට පැටලලා ගොඩ ආවා. ඒක හිතා ගන්න බැරි තරම් ලොකු නිසා මේ මිනිස්සු කරපු දේ නාලා පැහැදිලා සුද්ධ වෙලා රාජ්‍ය සභාවට මේක උස්සන ගිහිල්ලා රජුරන්ට පූජා කරාලු මෙන්න මෙහෙම විශාල කකුල අණ්ඩක් හම්බුනා. ඊට පස්සේ රජුරෝ පුරোহিত බාමණන් ගැහුවලු මේ වගේ දෙයක් අම්චා මොකද කරන්න ඕනේ කියලා. ඉතින් කිව්වලු දාසක් දෙයක් ඉඳලා කල්පනා කරලා මේකට ගාහන දෙපැත්තට මේ කපලා බෙර හැමක් ගැහුවොත් මේකෙන් බුදුම සද්දයක් එන්න ඉඩ තියෙනවා. බෙරයකට ගත්තොත් මේ කියන්නේ. පස්සේ ශිල්පියෙක් ගෙනලා හොඳ තුනී බෙරහමක් ගහලා දෙපැත්තට ඇස් දෙක හිටින විදිහට හරි ගසලා රජුරෝ මේ තට්ටු කරපුවාම කෙරෙව්වාම රජුරගේ රාජධානිය තියෙන හැර ප්‍රදේශයට සද්ද ඇහෙනවා. විශාල මේ ධ්වනි තරංග නිකුත් කරන්න පටන් අරගත්තලු මේකේ තියෙන සම්බර භාවයයි අර ලෙල්ලේ කට්ටේ තියෙන තුනී භාවයයි. ඉතින් රජුරෝ මේක මේ රාජ්‍ය භාණ්ඩාගාර තිබුණා. හැමදාම භාණ්ඩාගාරික ඇවිල්ලා රජුන්ට උදේවරුවයි හැන්දෑවරුවයි භාණ්ඩාගාරේ තොරතුරු දෙනවා. මේ තොරතුරු දෙනකොට කියන මේ සාකටිනා විශාල මේ බෙරයක් තියෙනවා. ඉතින් රජුරවන්ට කල්පනා කළා මේ වටනාවකම තිබුණාට බෙරෙන් වටනාවට හලකන්නෙත් නැහැ වැඩක් ගන්නෙත් නැහැ. ඊට පස්සේ රජුරෝ කිව්වලු එහෙමනම් අපි මේ බෙරේ වටිනාකම් පේන්න මේකට මැණික් කොබ්බමු කියලා. ඊට පස්සේ හොඳ මැණික් කාර්යයක් ගෙනලා අරක මැණික් කෙබ්බුවාට පස්සේ අර නිකම් බෙරේ අච්චර සද්ද තියෙන බෙරේ නිකම් බුබ්බුක් ගන්න පටන් ගත්තා. වැඩි වට්ටම් කරලා අලවට්ටම් කරන්න ගිහිල්ලා. ඉතින් අපිත් අර වගේ අන්තර්ම සුද්ධ කරලා තුන් ලෝකෙට කතා කරන්න පුළුවන් තරමේ සංඥාඥා ගියාට පස්සේ මැනික් කොබ්බණ්ඩ හදනවා චේතනා මාර්ගේ. ඉතින් ඉතින්දී ඒ බුදුරජාණන්සේ කියන්නේ මම උඹට කියනවා උඹට මෙහෙම හිතෙයි උඹ මෙහෙම කරපන් කියන මොනවත් නැහැ. උන්වහන්සේ ඉතින්දී සර්වඥ ප්‍රකාශයක් කරනවා. චේතේ මානසමේ පාපියෝ අචේතේ මානසමේ සෙය්‍යෝ. එයාට ඉතින් දෙයියෝ දුන්නා වගේ කල්පනා වෙන්න ඕනේ මේ පෑදෙතියට බොරදියෙක් නොවේවා. යానාකුල ප්‍රවාහය ආකුල නොවේවා. ඉතින් ආකුල නොවේවකත් ඒකත් චේතනාවයි. චේතනා නොකරන හිතුවත් ඒකත් චේතනාවක්. ඉතින් මෙතෙන්දී මේ මනුස්සයාට එනදී ඒක රූපයක්ද වේදනාවක්ද සංඥාවක්ද සංස්කාරයක්ද විඥානයක්ද මොකක්වත් නැහැ. නමුත් මේක සාපෝච්ච ප්‍රකාශනයක්. චේතේ මානසමේ පාපියෝ අචේතේ මානසමේ සෙය්‍යෝ. මම මෙච්චර පිරිසුදු කරගත්ත එකට තවත් 60 කුණ දාගත්තා වගේ මඩ කරගත්තොත් පෑදිතිය මේ අනාකූල ප්‍රය අකුල කරගත්තොත් මම පිරිනවා. මොනම දෙකින්වත් මේ තීන්දුව වෙන්නේ Taman උසස් වෙනද පහත් වෙනවද කියලා චේතනාවයි. මේ චේතනාම්බික වේ කම්මං වදාම කියන නිසා මේ කර්ම රැස් වෙනවා කියන එක චේතනා මාර්ගෙන් කතා කරන්න පුළුවන් කර්ම. චේතනා කර්ම මාර්ගෙන් කතා කරන්න පුළුවන්. නමුත් සංස්කාරපච්ච විඥාන කියලා කියන්නේ මෙන්න මේ විදිහේ සංස්කාරයක් ඇතිවීම නිසා විඥානයක් වාසිය ලැබනවා. පදනමක් ලබා ගන්න බැරි තැනක පදනමක් ලබනවා. ඉතින් සංඛාර තමයි විඥාණයට läගගන්න, අඩිය ගහගන්න පදනම සකස් කරලා දෙන්නේ. ඒ සකස් කර දීම සිද්ධ වෙන්නේ නිකන් එන්න බැරි කම නිසා. යමක් චේතනා නොකර ඉන්න එක ශ්‍රේෂ්ඨකම කියලා දන්නේ අපි හිතන චින්තනය හොඳ දෙයක්, කල්පනා කිරීම හොඳ දෙයක්, අනාගතය ගැන හිතන එක හොඳ දෙයක්, සැලසුම් කිරීම හොඳ දෙයක්, නිර්මාණශීලීත්වය හොඳ එකක්. ප්‍රගතිශීලීත්වය හොඳ ඒවා ඔක්කොම පටන් ගන්න චේතනාවෙන්. ඉතින් ඒ නිසා අච්චර පිස්සු කරාට පස්සෙත් හිතන්න යෑම හිතනවා. ඉතින් මං ගැන මං හිත නැත්නම් ආය වෙන කවුද මම ගැන හොඳ සුබසිද්ධිය සාරාගන්න. ඉතින් අර වගේ පිරිසිදු වෙච්ච වෙලාවේ චේතනාව දාගන්න. ඒ දැමීම නිසා ඇහැට කුණ වැටෙනවා වගේ අච්චර පිස්සු වෙච්ච මේ සංඥා දුර්ලභ කරගත්ත තුනී කරගත්ත සංඥාග්ගයටපත් වෙච්ච සකසංජී තත්ත්වයටපත් වෙච්ච සංඥාවට කුණක් වැටිච්ච ගමන් ගැස්සිලා හැරෙනවා. එතකොට තේරෙනවා ඉස්ලාම නිින්ද කියලා ඉඳලා තියෙන්නේ. මොකද ඉතිස්ලා වෙලාවේදී හඳුනාගන්න සංඥා තිබිලා නැහැ. ඒ ගොරෝසු වීමත් එක්කම මොනවාරි ගොරෝසු සංඥාවකත් එක්කම ගැසිලා අවදි වෙච්චාම ඊට තේරෙන්න පටන් ගන්නවා මේක ඉස්සෙල්ලා මට මොකද වුනේ කොහෙද හිටියේ කොච්චර වෙලාවක් හිටියද කොතනද හිටියේ කියලා මතක නැතුව. ඉතින් අර මේ භෞතික ලෝකයේ මේ දැනුම වමාරීම හරහානේ දැනුමනින්නේ. දන්න දේ කියන්න පුළුවන් නම් ඌ දක්ෂයා. ඒක නිසා ඉස්කෝලෙන් පාස් වෙන්න නම් වමාරකම දන්න එක වෙන්න ඕන. ඌ දක්ෂයි. ඉතින් මෙතනදී වමාරකන්න බෑ මොකද වමාරන්න දෙයක් නැහැ. ඒ නිසා එයාට අධ්‍යාපනයේ දිනුනෙච්ච කරාට පේන තියෙන්නේ මේක වැරදිල්ලක්, වැරදිල්ලක්, අසරමං වීමක්, මම නැතිවීමක්, හැඳි ගෑවි යෑමක් කියලා. ඒ නිසා ඊට පස්සේ අර ගැස් මොනවාරි දන්නේව නැතුව චේතනා රිංගනවා. ඒකට කියනවා අසම්පජාන මනෝ සංකාරක. තමන්ගේ පාලනයකින් තොරව සිදු වෙනවා හිත හිත විසින්ම ක්‍රියාකාරකම් කරන්න පටන් ගන්නවා. ඒක තමයි අපි මෙතෙක් වෙලා සංසාරේ ගినాවේ අපේ පෞරුෂත්ව ලක්ෂණ කියන්නේ, අපේ රුචි අරුචිකම් කියන්නේ, අගයන් ආඩම්බරයන් කියන්නේ, ඒව ඒ වගේ වැඩ බාර අරගන්න. අපි ඒ තරම් ඒවට පොහොර දාලා අනුමත කරලා ඉතින් ඒ නිසා ඒව මොකක් හරි එකක් ඇවිල්ලා අපිට ඇහැට මොන හරි තුනක් දාන. දාපු ගමන් ඇවිසිලා තේරෙන පටන් ගන්නවා මට දැන් තිබුණු මේ මේ සංඥා නිරුද්ධ වෙනවා සංඥාගේ නිරුද්ධ වෙනවා සක සංඥා නිරුද්ධ වෙනවා අඤ්ඤතෝ ඕලාරිකා සංඥා උප්පජ්ජන්ති. ඕලාරික සංඥාවක් එනවා. මේ දේ වුණාට පස්සේ <clears throat> ඒ ඇතිවෙච්ච ඕලාරික සංඥාතිකයේ දුවන එක තමයි නිත්‍ය සංඥාව සස්සත දිට්ඨිය ඇති කෙනාගේ වැඩි. නමුත් විග්‍රහ කරලා බැලුවොත් ඒ වගේ ඕලාරික தත්ත්වයට ආවේ නැත්නම් ඊට ඉස්සලා සියුම් බවක් තියුණු බව සංසය සාපේක්ෂව දැනගන්නත් බෑ. ඒ නිසා ඕලාරික බවට ආපු ගමන් හික්මීමක් තියෙනවා. එහෙම නැත්නම් ශික්ෂාවක් තියෙනවා. මොකද අර තිබිච්ච සියුම්කම හොඳයි. දැන් මේ ජීන ඕලාරික සංඥාවක් කියලා හඳුනාගත්තා නම් යන්න ඕනාහන්නේව චේතයං නාබි නහි න නචාබි අபிසංකරය මම අනේ ඊට පස්සේ මේ වගේ වෙලාවට හේතනා පහල කරන්නේ නැත්නම් හොඳයි සංස්කරණයක් කරන්නේ නැත්නම් හොඳයි කියලා තේරෙන්නේ වැඩුණාට පස්සේ වැරදෙන්නේ ගොරෝසු තත්ත්වයකට ඇවිල්ලා. මෙතන තියෙනවා එතකොට ඒ මේ ශික්ෂාවක මේකට ඉතින් අපිට කියන්න බෑ සමත ශික්ෂාව කියලා. මේකට කියන ප්‍රඥා ශික්ෂාව කියලා. ඒ තේරුම් අරගන්නවා මගේ හිතට නිකන් ඉන්න බෑ. කොහෙන් හරි මේ හොද්ද බොර කරගන්න හදනවා. පැහැදිලි වතුරට වර්ණයක්, ගන්ධයක්, රසයක් දාන්න හදනවා. දාපු ගමන් වතුර කෙලසෙනවා. මොනක්වත් එකතු නොකර ඉඳලා පොට්ටපාදින් ඒකට උත්තර දෙන්න දන්නේ නැහැ. පොට්ටපාද කියපු කතාවෙත් තියෙනවා අනිත් හතර දෙනෙක් කතා කරලා තිනවා. හතර දෙනාම කියලා තිනවා මේ தත්ත්වය අහම්බෙන් උපදින දෙයක්, දෙයයන්ාංශය දෙන දෙයක්. මේක තමයි සංඥාව කියලා කියන්නේ. ආත්මය කියලා කියන්නේ මේක උකත් සමා ප්‍රාඥයන් විසින් එක එකනා හිතට දාන දෙයක්. නැත්නම් ਸਰබලධාරී දෙවියන් බ්‍රහ්මයන් වෙයි හිතට දාන දෙයක් කියලා මිනිස්සු කියනවා. මොකද මිනිස්සෙක් හිතන්නේ මේ தත්ත්වෙදි මට පහළණයක්, හික්මීමක්, ශික්ෂණයක් කරන්න පුළුවන්. බුදුජානනාංශේ මිනිසෙක් වශයෙන් කරගත්තා විතරක් නෙවෙයි පොට්ටපාද වගේ අන්‍ය තීර්ථක පරිප්‍රාජිකයෙකුටත් ගිහිල්ලා කියනවා නචේව අபிසංකරේයන් න චේන චේව චේතයන් න අபிසංකරේයන් කිමාශර කල්පනාවෙන් උනේ දැන් චේතනාවක් ආවා දැන් ගොරෝසු වුණා ඒ නිසා මම දන්න ගොරෝසු තැන ඉඳලා බලනකොට ඉඳලා තියෙන්නේ සියුම් තැනක ඒක මා විශ්ින් කරලද සකස් කිරීමක් කතාන්තර ගෙයිතිලක් සංස්කරණයක් සංඛාරයක් කර්ම රැස් වෙනවා. අර මොනක්වත් නැතන කර්ම රැස් වෙන්නේ නැහැ. ආන්නේම දැනගෙන මෙයා කවදා හරි මේ වගේ මේ ගත්ත අදහස එදිනදා ජීවිතේට අනවශ්‍ය විනිශ්චය කරන්න යන්නේ නැතුව අනවශ්‍ය තීන්දුව ගන්න නැතුව අනවශ්‍ය චේතනා පහළ නොකර ඉන්න මේ ගත්ත ඉතු ඉතා සියුම් වෙලාවේදී ගත්ත නාම ධර්ම මත ගත්ත මේ අදහස රූප ධර්මයට විරුද්ධ දවසේ නාම රූප ධර්ම ඥාන ඥාන රූප පරිච්ඡේද ඥානය පිළිබඳ උගාක් සියුම වැටෙන්න පටන් ගන්නවා. හැම නාමයක්ම හැම රූපයක්ම අපෙන් චේතනාවක් ඉල්ලනවා. හැම නාමයක්ම හැම රූපයක්ම අපිව බඳනවා. මොකක් හරි දෙයකට මේක හොඳයි කියපන් නැත්නම් නරකයි කියපන් නැත්නම් ඔබ චපලයි. එක්කම UNP වෙන්න ඕනේ නැත්නම් ශ්‍රී ලංකාව වෙන්න ඕනේ දෙකම කන්න බෑ. අපි හිතනවා හරියටම දිගටම UNP ලා ඉන්නවනම් හොඳයි. නැත්නම් ශ්‍රී ලංකාව වෙනවා හොඳයි. දහනායක හොඳ නැහැ. දහනායක අර පක්ෂයට තියෙනවා මේ පක්ෂයට. තොණ්ඩ මොනුත් හරි නැහැ. චණ්ඩමුරුත් මේ පැත්තට නම් මේ පැත්තේ චපලයි කියලා. ඉතින් ඒක නිසා අපි අර මේ මම පෞරුෂත්වයක් දේශපාලන කොන්දක් ඇති වෙන එකම පක්ෂකින් තෝනෑ කියන අදහසට යෑම ඇති කරන්නේ නාම රූප හරහා. නමුත් මේ නාම රූප හරහා විනිශ්චය නොකර සිටීම. අවිනිශ්චිත කියන කෙන සැකේ නෙමෙයි මෙතන කතා කරන්නේ. ශික්ෂාවක් විදිහට නොකර සිටීම පටන් ගන්නේ ඇතුළෙම පටන් ගන්නේ නාමයෙන්. චේතනා නොකර සිටීම හරහා. ඊට පස්සේ තමයි එයා රූප වලට යන්නේ. ඒසා නාම රූප පරිච්ඡේ ඥානයේ පටන් ගන්න රූපෙන් තමයි. අන්තිම විනිශ්චයන කොට නාම ධර්මයක් හරහා තමයි මේකේ තියෙන સંદર્ભයේ ගැඹුරු තේරුම් ගන්න. ඊට පස්සේ ආයෙක රූප ධර්මයට අතුල් කරනවා කියන එක තමයි නැගිටට පස්සේ. පරියන්කෙන් නැගිටට පස්සේ සක්මනේ ඉන්නකොට හරි දිද්දා වැඩ කරනකොට හරි ඒ තද බල හැඟුම්overline විනිශ්චය කෙරුවොත් වන්දි ගවන්න වෙනවා. ඒ අනුව අපාගත වෙන්න වෙනවා නැත්නම් දිවි ලෝකේ යන්න වෙනවා. ඔය දෙකෙන්ම සිද්ධ වෙන්නේ විඥානයේ පෝෂණය ලැබෙනවා. ඒ නිසා ඒ ඕන කෙනෙක් නිශ්චයක් ගත්තාම බුදුජානන වහන්සේ දෙන පිළිතුර තමයි අපන්නක ප්‍රතිපදාව. අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ ඒක සිංහල අටුවා විස්තර කරන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව. එයාට එහෙම කියන්න අයිතියක් තියෙනවා. මෙයාට මෙහෙම කියන්න අයිතියක් තියෙනවා. මට පුළුවන් දෙන්නට විරුද්ධ වෙන්න තුොයි. ඒක පේන්නේ චපලකමක් වගේ. නමුත් අපිට කිව්ව හැකි අම්මා හොඳයි කිව්වත් වැඩි, තාත්තා හොඳයි කිව්වත් වැඩි. ඒ නිසා නංගියේ මල්ලියේ පවසමි දෙන්නම හොඳේ කියලා. අක්කත් එක තරංගිත් එක තරහ වෙන්නේ නැහැ. මල්ලිත් එක තරහ වෙන්නේ නැහැ. හැබැයි අම්මා හොඳයි කිව්වත් වැඩි කියනකොට මල්ලි ඊ කියනවා. තාත්තා හොඳයි කිව්වත් වැඩි කියනකොට නංගි ඒ කියනවා. සිරියය කියනවා. ඒ නිසා නංගියේ මල්ලියේ පවසමි දෙන්නම හොඳේ කියලා. ඔය තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ඉතින් කවුරු හරි කියනවා නම් බැඳපු මිනිහෙකුට මේක කරන්න බෑ. රාජ්‍ය නායකයෙකුට මේක කරන්න බෑ. පරිපාලකයෙකුට මේක කරන්න බෑ. කරන්න බැරි වුණාට කමන්නේ උඹ ඒ නිසා කෙරුවොත් ගෙවන්න වෙන්නේ උඹට පවුලට නෙවෙයි. රටවැසියට නෙවෙයි. ආයතනයට නෙවෙයි. උඹටයි ගෙවන්න වෙන්නේ. උඹ මේ පුම්බගෙන පාරකේ ලොක්ක මේකේ ලොක්ක හේලඹ තීන්දුවක් ගත්තොත් යේසුස් වහන්සේ කිව්වේ කිව්වේ උඹ අනුන් ගැන තීන්දුව කරොත් යක්ෂයා උඹ ගැන තීන්දුව කරාවි. අනුන් ගැන තීන්දුව කරන්න උඹට සුදුසුකමක් නැහැ. සුසුකමක් එනවා නම් එන්නේ තණ්හාව හරහා. මාන්නය හරහා. ditthිය හරහා. ඒ නිසා විනිශ්චය කරන්න Tamante මේ තල්ලුව ඒන උනන්දුව දිහා බැලුවොත් Taman විසින් පටවගත්ත නම්බුකාර தත්වයක ඉඳගෙනයි අපි විනිශ්චයකට අවශ්‍යතාවය මතු කරන්නේ. මෙතනදී අපිට එන්නේ ඒක පිළිබඳව ලේස මාත්‍ර හැඟීමක් එනවා. හිතන කෙනා දුර්වල වෙනවා වැටෙනවා. චේතනා කියන්නේ මෙතන සංස්කරණය අபிසංචේතන අන්න ඒ නිසා එතෙන්ට ඒ පාඩම් පුත්‍රජානන්සේ උගන්වන සංඥාව අන්තිමට ගෙනලා එතකොට සංස්කාරය ඇති වුණොත් සංස්කාර නිසා විඥාන පහළනවා අවිද්‍යාව අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා අවිද්‍යාව එතන තණ්හා මාන දිට්ඨි වශයෙන් පෙන්වන්න පුළුවන් දිට්ඨි අවිද්‍යා තණ්හා වශයෙන් අවිද්‍යා වෙන් කරලා තිබුණට අවිද්‍යාව තියෙන නිසා යාට නිකන් ඉන්න බෑ 10 කඩිකුලප්ප මොනවාරි කරන්න කලබල වෙනවා කලබල වෙච්ච ගම විඥානේ ඒකෙන් අතිරේක ලාභ ලැබෙනවා. විඥාණයට ඕනේ මොකක් හරි මේ පොදු කරගත්ත දේ දෙකට බෙදා ගන්නයි. විඥානේ කරන්නේම ඩිවයිඩ් ඇන්ඩ් රූල් තමයි. දෙකට බෙදලා එයාගේ නායකත්වය ගන්නවා. ඔක්කොම සමතත්ත්වයටපත් වෙච්ච ගම බෙදීමක් නැති නිසා විඥාණයට ඒ අතිරේක වාසිය ලබන්න බෑ. එන්නේ සමතත්ත්වයටපත් නොවි අවුල් කිරීම සඳහා තමයි මෙතෙන්ට චේතනා එහෙම නැත්නම් මේ අභිසංස්කරණ මේ ගෙත්තම් පන්නන වැඩ එහෙනම් මේ ආලවට්ටම් වැඩ දසරතර ජුරුවන්ගේ මණිකොබ්බන වැඩ මේ ඔක්කොම එන්න තියෙන්නේ අපිට පේන්න නම් අපි පෙන්වන්න මේ බහුජන හිතාය බහුජන සුඛාය කියලා තමයි යන්න හදාන්නේ. ඒත් අන්තිමට තමන්ගේම තණ්හාමයි තමන්ගේම මාන්නයයි තමන්ගේම දික්කයයි මේක වැඩ කරන්නේ මේක නිසා කියන්නේ කියවෙන්නෙත් නැහැ මේ තණ්හාමාන දිට්ඨියට වෛර කරන්න කියලා. තමන්ට තියෙන්නේ මේ යාන්ත්‍රණය දැනගන්න එක විතරයි. දැනගත්තට පස්සේ කාගේ න්‍යායපත්‍රයේද වැඩ කරන්නේ කියලා ගමන තේරෙනවා. නොකර ඉන්න යන්න එපා. නොකර ඉන්න බෑ. මේ ලෝකේ කියලා කියන්නේ මහ විශාල වේගකින් යන තැන. දැන් වැඩ කරන දැනගන්න මම මේ තීන්දුව අරගත්තේ තණ්හා වැඩි කරගන්න. මගේ බඩ බොක්ක පුරව ගන්න. නැත්නම් මාන්න වැඩි කරන්න. මම උසෝ තැනක තියලා මමත් ලොක්ෙක් කියලා පෙන්නන්න. ඒ නැත්නම් මේ සක්කාය දිට්ඨිය මට විතරයි මේ වගේ දෙයක් කරන්න පුළුවන්. අනික මිනිස්සු මැට්ටෝ. උණ්ඩ තේරෙන්නේ මට පුළුවන් කියලා අර විනිශ්චය කිරීමේ හැකියාව ඒකට කියනවා අධිකාරී ශක්තිය කියලා. එහෙම නැත්නම් ਸਰබලධාරී ශක්තිය මහිලාගේ විතරයි තියෙන්නේ. අනික් අයට බෑ කියලා පෙන්වන්න හදන ගතිය නිසා තණ්හාමාන දිට්ටි වැඩනවා. අන්න ඒක දන්නවනම් ඒ දැනගෙන Tamanne කරදෑ කිය අමේ තීන්දුව මං ගන්නෙ මේ ආර්ථිකමය නැත්නම් තණ්හා පැත්තට. මාන්නේ දේශපාලන වාසිය සඳහා. නැත්නම් දික්ටි සමාජ සේවකයෙක් වශයෙන් පෙනී හිටින්නේ මමත් ලොක්ෙක් කියලා පේන්නේ. මේවා කිරුවට කිසිම දෝෂයක් නැහැ. Taman දැනගන්න ඕනේ පිටිපස්සෙන් ක්‍රියාත්මක වෙන හීන් නූල මොකද්ද කියලා. අන්නේ හීන් නූල වෙනුවට නිකන් බයිලා කතා කරන්න යන්න එපා. මම අහලා මෙයා අරක නිසයි කරන්නේ මේක නිසයි කරන්නේ කියලා කොහිල කටු වැයෙන එක ඉවසන්න තමයි බැරි. කිඹුලා කෑවට ඉවසතයි. මේ කෙලෙසි හොඳටම අඳුරගත්තා. මේ කෙලෙසෙන් ඉඳගෙන මෙයා කියා පාන්න හදනවා නෑ මම නම් මේ මෙමය මේ මෙමය මේ මෙමය කියලා. ඉතින් ඒකට හා හා ඔය ඇති කියලා තමයි කියන්නේ. බුදුජානක ළඟට ගිහලා කාටවත් එහෙම කියා පාන්න දෙයක් නැහැ. මොකද බුදුජානකසේ තුනේම ඉහළම දණ්ඩේ යන්න පුළුවන්කම තියෙද්දී රජසභ ලබන තිබීමට බහැලා යුගන්නන්නේ මෙන්න මෙතෙන්දී අල්ලත හැකි විඥාණය ෂාට විදියට මායාවී විදියට සංස්කාර හරහා සංස්කාර කියන්නේ Tamangeම දරුවෙක් විඥානේ චෛතසිකයක් බලල්ලතක් බලල්ලත ලවා කොසටේ බා ගන්න හැටි බාගත්ත ගමන් විඥානේ මේ රූප තියෙනවා රූප නැති තත්ත්වේ. චේතනා තියෙනවා චේතනා නැති තත්ත්වේ කියලා දෙකට බෙදලා පාලනය පටන් ගන්න. ඒ නිසා මේ සංඥාව <clears throat> හැකි මට්ටමට තුනී කරලා සංඥාග්ගයටපත් කරලා සක සංඥාටපත් කරලා ඒකට අවදි කරවලා සත්‍යමත් කරවලා <clears throat> සර්වචනස කියන ඔබට ශික්ෂාවක් තියෙනවා මෙතනදී උඹට අනස් මේ අසහනකාරී තත්ත්වයක් කියනවා පෙළෙන ගතියක් එනවා අඩුපාඩුවක් දැනෙනවා තවන ගතියක් දැනෙනවා ඒ තවන ගතිය නිසා උඹට මොනවාරි කරන්න හිතෙනවා ඒ කරන හැම දෙයක්ම කර්ම වලටපත් වෙනවා මේ අසහන මේ තවන ගතිය ආර්ය දුක්ඛ සත්‍ය කියලා දැනගන්න. ඒක දුකක්. ඒක අඩුවක්. ඒක තවන ගතියක්. ඒක පෙළෙන ගතියක්. නමුත් ඔබ දැනගන්නේ මේ උපරිම සතියෙන් ඔබ දුක බසලා තියෙනවා කර්ම නැති තැනට. ඔබ දුක බස්සලා තිනවා කාටවත් දුක් නොදෙන තැනට. ඔබ දුක බස්සලා තිනෝ Tamanට ඔයිට වැඩි දුකක් අඩු කරන්න බැරි තැනට ඕකට මේ ස්මාර්ට් වෙන්න යන්න එපා. ඔබ බාරගනින් ඔබ තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඔය තමයි තවන ගතිය පෙන්න ගතිය කියන්නේ බොහිට වැඩි භාවනා කරත් ඔය දන් දුන්නත් කොහි ගියත් ඔයිට වැඩි බසන්න බෑ ඕක බාරගන්නේ කියනවා පරම ආර්ය දුක්ඛ සත්‍ය පරම සත්‍ය වාර ගැනීමක් මිස මේකට මට පිළියම් කළ හැකි කියලා තම තණ්හ ඇති කරගන්නේ මාන ඇති කරගන්නේ තිට්ඨි ඇති කරගන්නේ ඉතින් ඒකට මේ தත්තට නැවත නැවත යමින් අපි කොච්චරක්නම් නෛර්යානිකත්වය අවබෝධ කරලා තියෙනවා. අපි කොච්චරක්නම් ධර්මයේ තියෙන බුදුරජාණන්සේ පෙන්වන දන මේ කාරණා තේරුම් ගන්න පුළුවන්ද? ඒක ගැන සංවේගය උපදින්නේ මේ தත්තට බොහෝ දෙනා ගිහිල්ලා තියෙනවා. නමුත් ගියාට පස්සේ ආ අයියා වෙන්න හදනවා. ස්මාර්ට් වෙන්න හදනවා. මේකත් නැති කරන්න හදනවා. අර ඒ වෙලාවේ පේනේ දවන දවන ගතිය දුක කියලා කියන්නේ මදි පාඩු ගතිය අසන්තුෂ්ත භාවය තවන පෙළෙන ගතිය මේකට චේතනා මාර්ගයෙන් මේක නැති කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් කුසල ඡන්දයෙන් මේක නැති කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේක බාරගත්ත දවසේ මෙච්චර තමයි යන්න පුළුවන් අඩුමදී ඔබ මේක තියෙද්දි හොඳ ලස්සන ඔබේ ජීවිතය ගත කරන්න පුළුවන්. ඕන වැඩක් කරගන්න පුළුවන්. හැබැයි මේක තමයි මේ මේ අඩිය පාදම. මේ පාද වෙනස් කරන්න බෑ. මේක භවයේ කොතනක හිටියත් වෙනස් කරන්න බෑ කියලා මේක බාහිරගත දාසයට පේනවා මේක දන්නේ නැතුව මිනිස්සු මේ ආර්ථික සමීකරණ, දේශපාලන සමීකරණ, සමාජික දේවල් හදන්න හදන්නේ මේ මුලට ගිහිල්ලත් නැහැ ගියාට පස්සේ ආයෙක තමන්ගේ ලැජ්ජාවට බාර අරගෙන මේ පෙළෙන තවන ගතිය මගේ අඩුපාඩුකමක් කියලා. මේක විශ්වගත තත්ත්වයක් කියලා දන්නේ ආර්ය දුක්ඛ සත්‍ය බව දන්නේ මේකයිටයි මේක දක්කණ්ඩයි භාවනා කරන්න කියලා දන්නේ නැතුව මේකත් හදන්න හදනවා ඒසොර බුදුරජාණන් කියන ඔබ තර්කයේ ඉක්ම වැව්වා අපිට මනස යන්න පුළුවන් තැනට එහාට ගියාම ඕක දරන්න පුළුවන් පොට්ටපය සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මහන්නේ මේක දුකක්. මේක පෙළෙන ගතියක්. නමුත් මේකට සතිය කියපන්. මේකට සම්පජඤ්ඤය කියපන්. මේකට ප්‍රමෝදය කියපන්. මේකට සුඛය කියපන්. පස්සද්ධිය කියපන්. ඔබ දැන් ඇවිල්ලා තියෙන්නේ යන්න ඕනේ අඩියට ඔයින් එහාට කොට කොට කොට කරගන්න යන්න එපා. ඕක බාරගත්ත ගමන් ඔබ මීට පස්සේ බැරි දේවල් වලට අත ගහන්නේ නැහැ. මේක තේරුම් ගන්න වෙනවා. එදාට තේරෙනවා දුක නම් මහණි දුකක් තමයි දුක දුකක් බව තේරුම් ගන්නා විතර සැපක් මුළු ලෝකෙම නැහැ. එතකොට ප්‍රයත්න කරන්න යන්නේ පුළුවන් තරම් බලනවා දුකේ අඩු ලංසොර කියලා නතර කරනවා මිසක් කේවල දුක් නැති තත්ත්වයක් මේ ලෝකේ නැහැ. සාපේක්ෂ දුක් නැති තත්ත්වයක් තියෙයි. සාපේක්ෂ අනුකූලන් තැන තමයි සංඥාව අඩු කරලා සක සංඥා එහෙම නැත්නම් කියනවා සංඥග්ගයට යන්නේක අනික සීසන් උනාට පස්සේ ඒකට පුරුදු උනාට පස්සේ මෙතෙන් ගිහිල්ලා තවදුරටත් දත ගන්න නැතුව, වලි ගන්න නැතුව මේක බාර ගන්න කී දවසේ බුදුසෙන් සඳහන් කරලා තියෙනවා සංඥා නිරෝධයටපත් වෙනවා. එතකම්ම සංඥාවේ තියෙනවා සංස්කාර අවශ්‍යන ගතිය. සංස්කාරවල තියෙනවා සංඥාවේ මේ தത്വයේ තියෙන අසම්පූර්ණ භාවයේ මත ඇවිස්සලා මේ ප්‍රොපෝසල් ගෙනත් දෙනවා. white papers ඉදිරිපත් කරනවා. මේකට මෙහෙම කරමු මෙහෙම කරමු කියලා කුසాగ්‍ර බුද්ධිමත් සැලසුම් ඉදිරිපත් කරනවා. බුදුහාමුදුරන්වත් උත්සාහ කරන්නේ නැති දෙයක් වෙනස් කරන්න. ඒ දුක්ඛ සත්‍ය කියන එක වෙනස් කරන්න බෑ. ඒක නිසා භාවනා කරන එක මෙතන කියලා බැලුවොත් මේ තියෙනවා. දවිල තැවෙන ගතියක් තියෙනවා දරන්න පුළුවන්. අපි කියන්නේ ඒකට ගාලල්ල වෙයි. ඊට පස්සේ ආ සැලසුම් කරන්න යන්නේ දැනුමින්. Tamange මේ ලෞකික දැනුමින් මේකට සැලසුම් හදන්න යන්නේ. හදන්න ගියේ නැති ගමන් විඥානේ මේ බෙදලා රාජකම් කරන්න යන්නේ නැහැ. ඒකට එයා දන්නවා අවිද්‍යාවෙන් මම මෙතෙක්කල් මේකටත් උත්තර හොයන්න හැදුවා. උද්ධහාජ උත්තම වංශත් උත්තරේ වෙන්නේ. උන්වහන්සේලා මේකට නමක් දීලා පැත්තකට කරා. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා. අවිද්‍යාව විද්‍යාව බාටපත් වෙච්ච ගමන් සංස්කාරවල කරන්න ඕන සංස්කාර ටික කරනවා. බඩගිනිනකොට බත් කන්න ගිය කරේ හම්බ කරන්න ඕන සංස්කාර තමයි. කටයුතු කරන්න ඕන. මේ වගේ මට්ටමකට ගිහලා තවදුරටත් සංඥාව මෙහෙවන්නේ නැති වෙනකොට යාට තේරෙන පටන් අර ගන්නවා අවිද්‍යාව නැත්තම් අඩු කරන්න පුළුවන් තරමට සංඥාව අඩු කරනවා ඉන් එහාට යන්නෙත් නැහැ. මේ එදිනදා ජීවිතේ පවතින සංඥාවල් සාමාන්‍ය කර්මපාන රස කරනවා. ඒව වළක්වන්න කියලා අත්ති කිලම තනවෙකට යන්නෙත් නැහැ. නොකනු බින්ද යන්නේ නැහැ. ඇඳුන් නැතුව ඉන්න යන්නේ නැහැ. ගෙවල් දොරවල් නැතුව ඉන්න යන්නේ නැහැ. ඒකට අවශ්‍ය දේ කරනවා ප්‍රයෝජනෙට හලකලා. ඒවත් අතිශෝක්තියකට යන්නේ නැහැ. සුඛෝපභෝගීත්වයට යන්නේ නැහැ. ඒකල මෙතෙන් නිකන් හිත ගෙනල්ලා කියනවා මේක බාර ගන්න. ඒ තමයි පෙළන ගතිය, තවන ගතිය. ඕක උඹේ දුකක්වත් උඹ නිසා ඇතිවෙච්ච දෙයක්වත් අනුන්ට දෙන්න පුළුවන් එකක්වත් අනුගියක් අඩු කරන්න බැරි එකකුත් නෙවෙයි. මේක දන්නේ නැති නිසා හුදී ජනතාව මේක නැති කරන්න පිළියම් හොයනවා. ඒකට පිළියම් කරන්න බෑ. පිළියම් කරන්න බැරි බව දැන ගැනීම තමයි සතහට වෙන බව දුකට වේදානන් වෙන බුදුහාමුදුර අපිට කියලා දෙද්දී නැත් ඒක එතෙන්ට යන්නේ නැතුව හිතලා ගන්න බෑ. මේ මොකද්ද මේ කතා කරන්නේ කියලා හිතලා ගන්න බෑ. පොතකින් බලන්න බෑ. එතන ගියාට පස්සේ තව දුරටත් කැසපට ගහන්න නැතුව වලිකන් නැතුව ප්‍රයෝග කරන්නේ නැතුව අමේ තමයි ආර්ය සත්‍ය කියලා තේරුම් ගන්නකොට අවිද්‍යාවතනක් නැහැ සංඥාව සංඥා නිරෝධිත තත්වයට යනවා එතකොට බුදුජානනාංශේ විස්තර කරලා අහනවා පොට්ටපාද උඹ කවදා හරි උඹ මොකද හිතන්නේ මේටි ඉස්සලා මේ වගේ අනුපුබ්බාවි සංඥා නිරෝධ සමාපච්චන සමාපත්තියක් ගැන අහලා තියෙනවා අපිටත් බඩේලි යනවා ඒ වචනේ ඇහෙනකොට අනුපුබ්බේන සංඥා සමා නිරෝධ සමාපච්චන සමාපත්තිය අනුපූර්වයෙන් සංඥා නිරෝධයට ගිහිල්ලා ඒ தත්ත්වයට සමවදිනවා. පොට්ටපාසි කියන කදාවත් මං අහලා නැහැ කියලා. පොට්ටපාසිය අපි අහලත් නැහැ. අහලා නෙවෙයි කියලා තියෙන අපි හැබැයි අත්දකලා තියෙනවා. අපි මේකට වෛර කරලා තියෙනවා. අපි මේකට මේක දුරුවන් කරන්න උත්සාහ කරලා තියෙනවා සංස්කරණය කිරීම හරහා. ආලවට්ටම් කිරීම හරහා. ඒක නිසා ඒක අපරාධයක් නෙවෙයි. පවක් අකුසල කර්මයක් නෙවෙයි. නමුත් මැනික මැනික බව දන්නේ නැහැ. පොට්ටය මැනිකේ පය වැදුනට අහුලන්නේ. ඒ නිසා භාවනා කිරීම නැත කරන්න අරගයි. බන හිල්ල නැත කරන්නත් අරගයි. අනාමින් භාවනා කරමින් යනකොට වේලාවකට තමයි තේරෙයි යම් ප්‍රමාණයක අසහනකාරී තත්ත්වයක් තියෙනවා. ඒ தત્ත්වයේ දුක්ඛාරිය සත්‍ය වශයෙන් තේරුම් ගන්න ඒක යසාගෙන සතියේ අලුතෙන් සැලසුම් ඉදිරිපත් කරන්නේ නැතුව පැහැදිලියට බොරුදී දාන්නේ නැතුව අනාකූල ප්‍රවාහය ආකූල කරන්නේ නැතුව ප්‍රපංච කළ යුතු නැත්නම් වල ප්‍රපංච කරන්නේ නැතුව සැක කළ යුතු නැත්නම් වල සැක කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් <clears throat> මේ කාටවත් කියලා දෙන්න බැරි වෙයි. නැත්නම් ඉන්න මනුස්සයාට ওই කියන අනුපුබ්බේන අபிසඤ්ඤා නිරෝධ සමාපජ්ජනේට සමාදින්න පුළුවන්. හැබැයි ඊගා චිත්තක්ෂණේ සමපත්තියෙන් කැඩෙන්නත් ඉඩ තියෙනවා. නමුත් වෙන දෙයක් මේ ජීවිතය ඇතුළත මනස මානසිකත්වය ඇතුළත පරිණාමයේදී අපි ළඟ තියෙනවා ඉතින් ඒකට අපි කොහොමද ව්‍යාකරණය ඇතුල් වෙන්නේ? භාෂාවෙන් ඇතුල් වෙන්නේ කියන එක විශාල අභියෝගයක්. නමුත් මේක කළ හැකියි. කළ කරන්න බෑයි කියලා ප්‍රතික්ෂේප කරන එක සාධාරණීකරණය කරතයි. මොකද මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරියට මෙතෙන්ට යනකම් ප්‍රායෝගික தත්ත්වය ඇති කරන්නත් ඕනේ. ඇති කරලා මෙන්න මෙතෙන්දයි මේ බුදුහාමුදුරුව අපිට ඇඟිල්ල දික් කරගෙන ඉන්නේ. මෙතන යමක් කළ යුතු නම් ඒකට කියන තියෙන යමක් නොකර සිටීම කියලා. කලේජයක් මොකද්ද කියලාවත් කියන්නේ ඔතන ගිහලා මොනවක්වත් නොකර ඉඳ නොකර හිටියටවත් බෑ මේ නොකර ඉන්නකොට මේකේ මණ්ඩි මෙතන හැටි මේක එන්නේ එන්නේ එන්නේ මේක තැම්පත් වෙන හැටි පිළිබඳව අහලා හරි දැනුම තියෙනවනම් තේරෙනවා මම නොකර හිටියට නිකම්ම නිකන් ඉන්නව නෙවෙයි හොඳට බලාගෙන හොඳට අප්‍රමාදව හොඳට එළඹ සිටි සීයේ ඒ ධර්ම නියාමයේ බලනවා මේ හේතු ඇති කල්ලි මේ ඵලය එනවා මේ හේතු නැතිකොට මේ ඵලේ නැහැ මේ හේතුව ඇති වෙනකොට මේ ඵලය ඇති වෙනවා කියලා ඒක දිහා බලාන ඉන්නේ පූර්ණ අවදිභාවයකින් නමුත් අන්ධෙක් බලාගෙන ඉනවා බලාන හිටියට අන්ධෙක් වාගේ අහගෙන හිටියට බීරෙක් වාගේ දැනුම තිබුණට කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්න හම් වෙන්නේ යන්නේ ධර්මයටම ධර්මයේ විස්තර කරලා දෙන්න හදනවා එතකොට සික්ඛායක සංඥා උපජ්ජන්ති සික්ඛායක සංඥා නිරුද්ධන්ති ඒවම්පිකෝ සික්ඛාති භගවා වොත මෙන්න මෙහෙමත් මෙන්න මේකටයි මහණේ ශික්ෂාව කියන්නේ කියලා බුදුරජාණන් හැම පියවරදීම විස්තර කරන තටමන එක, දඟලන එක ඒක නෙවෙයි. මුලදී මුලදී ශික්ෂාවල එහෙම තියෙන්න පුළුවන් අන්තිමට යනකොට මෙන්න මේකටයි ශික්ෂාව කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මේක තිරසනෙකුට කරන්න බෑ. යක්ෂයෙකුට ප්‍රේතයෙකුට බෑ. හොඳ කීකරු බුදුහාමුදුරගේ බණහන සද්ධාව තියෙන කීකරු කෙනෙකුට තමයි කරන්න පුළුවන්. ඒ නිසා ගොඩාක් අත්දැකීම් ඇති කෙනෙකුට තමයි මේක ගෝචර වෙන්නේ ප්‍රායෝගික වශයෙන්. නමුත් මම හිතනවා අසාබලා දැනගෙන සිටීම පවා මේ කරගෙන යන එදිනදා ජීවිතයේ විහිළුවලට විකල්පයක් සපයනවා. අපිට රැඩිකල් වාදීව කල්පනාකරනද පෙතක් අපිට මධ්‍යම ප්‍රතිපදාර පෙතක් සකස් කරනවා. අන්නේම පිට සකස් කිරීම සඳහා දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිර දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. අපි මේ ධර්ම සාකච්ඡා වුණාට පස්සේ ආරාධනා කරනවා මොනවා හරි කියන්න කරන්න ප්‍රශ්න කරන්න වත මතවාද ප්‍රකාරන්න අදහස් තියෙනවා නම් කරුණා කරලා ඉදිරිපත් කරන්න කියලා එහෙම නැත්නම් අපි ඉත්තාවතා සාදී ගාථා සජ්ජහනාට පෙළඹිලා මේ සතිವಾರයේ මාව සටහන් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ කර්ම සකස් වෙන්නේ විඥානය හරහා චේතනා සංස්කාර වලින්. නෑ චේතනා බික්කවේ කම්මං වදායි පටලවන්න දෙයක් නෑ. චේතනාමයි කර්මය කියන්නේ විඥාන අනම්මන මොකුත් නෑ. ඒ බොහොම සරල ව්‍යකරණමය සමීකරණයක් බුදුහාම පෙන්නන්නේ චේතනා බික්කවේ කම්මං වදායි. චේතනාමයි කර්මය කියන්නේ වෙන මොකක්වත් නෑ. කර්මයක් අනිත්‍යද මොනවද? ඈ? කර්මයක් අනිත්‍යද? ඔව් කර්ම නිට්ටයයි දිවි ලෝකයේ කියලා විතරම ඉන්න බෑ. අපායේ ගිහිතන වෙන්න එපායි, සැපක් ආවම හැපෙමින් ඉන්න එපායි. කර්මය නෙමෙයි මේ ලෝකේ තියෙන හැමදේම අනිත්‍ය කර්ම විශේෂ දෙයක් නෙමෙයි. සුවේමාස අසර දැන් අපි ඊළඟ භවයක් ගැන සඳහන් වෙද්දී කර්මය අපිට කර්ම විපාක හරහා තමයි ඊළඟ භවයක් සකස් වෙන්නේ කියන එක. අය ඊළඟ භවයක් ඒකාන්තෙම තියෙනවා කියන මැතේ කියනවා සාස්වත දිට්ඨිය කියලා. ඇත්තේම නැහැ කියන මතයට කියනවා ඡේද දිට්ඨිය කියලා. කර්ම තියෙනවා නම් තියෙනවා කර්ම නැත්තන් නැහැ කියන එක මධ්‍යම ප්‍රතිපදාව. ඒ නිසා අනාගත භවයක් සඳහා කර්ම රැස් නොකර ඉඳ ප්‍රතිපත්තියකට විලඹෙනවා නම් අඩු ගන්න භව ගාන අඩු වෙනවා. නැත්නම් එයා ක්‍රියාත්මක වෙන්නේ මේ කර්ම රැස් කරන දෙවන්නේක් වග කියන්නේ තමයි. එනිසා එකම දේ තියෙන්නේ සබ්බපාපස්සා කරනම් සීලු පයෙන් වෙන්වීම තමයි බුදුහාමරගේ මේ අනුශාසන. සීලු බුදුරයන් වහන්සේලා. ඒකමයි ඒකම අනිත් පැත්තමයි කුසලස උපසම්බදා කුසලයට එරඹ වාසය කරනවා කියලා කියන්නේ පෞණති ජීවිතය. ඒ නිසා අපේ ශික්ෂාවේ තියෙන්නේ යමක් නොකර සිටීමේ හැකියාව බැලීම කියලා කියන්නේ. මොකද කරන හරිය ඔක්කොම අකුසල තමයි කර්ම තමයි චේතනා තමයි. චේතකොට ටිකක් අක්‍රීය අක්‍රීය වාදයකට එහෙම නැත්නම් නාස්තික වාදයට යනවා. නමුත් මේක කතා කරන්න භික්ෂුවකට නම් යෝගාවචරයකට නම් එයා තීරුම් ගන්න උත්සාහ ගන්නවා. චේතනාපූර්වක කරන හැමදේම රැස්වීමක් සිදු වෙනවා. එක්ක පින් රැස් වෙනවා. ඕකටත් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ බැංකුවට සල්ලි දාපුවාම ලාභ ලැබෙනවා. සමහරට සක්විතිලා වගේ කට්‍යත් එක්ක කරන සල්ලිත් නැති වෙන එක වෙනම කතාවක්. ඒකත් බැංකුව. ලැබෙන හැම ලාභයක්ම අකුසල මාර්ගයේ උපයන්නේ දැන් බැංකුව. හැම බැංකුවක්ම සල්ලි උපයන්නේ අසාධාරණ ක්‍රමවලට. එද අපි ගන්න මේ සුදු සල්ලි කියලා බෑ. ලේතවරුණු මුදල් මුදල් නේතු හැඟවුණු ස්විස් බැංකු රහස් කියලා වෙනම පොතක් තියෙනවා ස්විස්ලන්තයේ සල්ලි වල මොකද කරන්නේ කියලා. ඒකත් තමයි ඔය ඩ්‍රග් ට්‍රැෆිකින්, ආයුධ නිෂ්පාදනය, මිනිස්සු එක්කවර මරන්න බෝම්බ හදන්න ඔක්කොම සල්ලි කොහෙන්ද යන්නේ? ඕගොල්ලෝ දීලා නැහැ. ඒක ඕගොල්ලෝ නොදීලත් නෙවෙයි. ඒ tempat ගන්න එකෙන් තමයි ඊට පස්සේ හම්බෙන සල්ලින් අපි කරන මේක හරි පිරිසුදුයි. අලුත් බැංකු නෝට්ටුනේ හම්බෙන්නේ. ඒ හැම එකකම අර අපරාධේ කොටසක් තියෙනවා. ඒ නිසා අපි හිතන හැම හිතවිල්ලකම හොඳ කියන්නේ නරකට ගියත් ගෙවීමක් තියෙනවා. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, අනිඤ්ඤාවි සංඛාර එක්ක පින් කර කර සංසාරින් දෙනවා, එක්ක පව් කර කර සංසාරිනවා. සංසාර කියන්නේ අසුචි වලක් කියලා ගත්තාම තේරුම් ගත්ත හැකි මුඛා වේලාව ගන්නත් අසුචි වලේ අසුචිව තමයි. ඒක හරි අමාරුයි බෞද්ධයෙකුට තේරුම් ගන්න. මොකද බෞද්ධය බුද්ධ ආගම වෙන්න හදන්නේ බින්දස් කරන්නනේ. දිවි රෝගයන්ටනේ. ඉතින් ඒ ටික බිම තියන්නේ කවද්ද? ඒ කාමයේ බිම තිබ්බට කාම සංඥාව බිම තියන්නේ කවද්ද? ඒක ලේසි නෑ. ඒ නිසා නිකම් හොඳ මේවසිල්ල හොඳ පිහියක් අරගෙන දෑතිම එන ගන්නවා වගේ තමයි. මගක්තර බහිනකම් එන ගන්නවා වගේ තමයි අපි ළඟ තියෙන ආශාවල් පොදියට, මාන්න පොදියට, සක්කාය දිට්ඨි පොදියට බැලුමකට එන ගන්නවා වගේ දෙයක් තමයි මේකේ තියෙන නිසා. දෘෂ්ණාන්සිට නාස්තිකවාදියෙක් අක්‍රීයවාදියෙක් කියලා එදා හිටපු බවුන බැන්නා. මේකෙත් බුදුන් කියන්නේ නෑ එහෙම නෑ මං කියනවා මේ ආත්ම භව ප්‍රතිලාභයක් මේක ලොකු ලාභයක් මනුසාත්ම භව ජීවත් වෙලා සන්තෝෂේ. පව් කර කර නිකන් අනාගතය ගැන සැලසුම් කරගෙන ඉන්න බා වර්තමාන ජීවත් වෙලා මම මේක නෑ කියන්නේ නෑ. මට හිතෙනවා ෂුවර් හරි මහත මහතට අහන ප්‍රශ්නේ આવුන්නේ නෑ. ප්‍රශ්නේ තාම ගොනුන්නේ නෑ කියලා මං කියනවා. හොඳයි අපි මේකට යනවා. අනුශය කර්ම කියන එක දැන් කුසල කර්ම කුසල කර්මයි අකුසල කර්ම දෙක මානුෂය වෙනවද? අනුසය හැම වෙලාවෙම මායාකාරීමයි. උගක් වෙලාවට වංචනිකයි. ඉවෙන් කරන්නේ මොනවාරි සිද්ධියකට අපි පටලවා ගන්න හදනවා. බිස්නස් එක රන් කරවන්න හදනවා කොහොම හරි කරලා. දැන් මෙතන මොනවාක්වත් නැතුව ඉන්නකොට බයක් ඇති කරනවා. පාළු ගතියක් කරනවා. ඊට පස්සේ මේ පාළු ගතිය බය ගතිය ඇති කරලා එයා පැත්තකට යනවා. එන්නේ ඒක දිගේ වැවිගෙන වැවිගෙන ගිහලා ඔය පහුත් බඳගෙන ඉතින් අරේ ගියාට පස්සේ අන්තිමට පරිඋත්ථාන වෙලා වීතික්‍රම වෙනකම දන්නේ නැහැ. අර නිකන් සේවනෝට ගිනි උත ගිනි කුට තියලා පැත්තකට නිකන් ඉන්නේ. ස්රූස් කාලේකපත් වෙලා ඩෝං ගන්නකොට අපි දන්නේ අපි කොහේ පැත්තකවත් නැහැ. අපි මේ ගෙඩිය අර පොඩි ගිනි කුරක් අතර සේවනෝට තියලා පැත්තකටලා ඉන්නේ විතරයි කරන්නේ. අනුසේ වැඩේ වගේ පිනිලා නෙවෙයි කටයුතු කරන්නේ. පින්නත් මොකද්ද? ගිනි කුරක් පැත්තට සිගරට් එකක් පත්තු කරන්න පුළුවන්. මේ ලැබු ගිනි ඇති කරන්නේ නැහැ. යවිගින්නක් ඇති කරන පොඩ්ඩක් කිනිපුරක් තියලා අනිත් පැත්තට බලාගෙන ඉන්නවා. නැති එක්කෙනෙක් නැහැ. සසන්න තිනෝදෙන් පාඩසේ අපි භාවනාවෙන් ඔය ප්‍රගුණ කරගන්න තත්ත්වය කායික ලෝකයේදී සවනාසේ මේක අපිට අත්දැකීම ඉන්නේ මේ කාර්යය අපි අනුගත කරලා ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙන කායික ලෝකයෙන් සවනාසේ එතකොට කායික ලෝක ක්‍රියාත්මක කරන්නේ නැවතරක් ඒකමක් කරාමනේ ඒතාවක් නැතුව කියන එක. කිසිවක් නොකර ඉන්නවා කියන එක චේතනාවක් නැහැ කියන එක. කිසිවක් නොකර ඉන්නවා කියන එක මේ වැඩේ කරන්නේ නැහැ කියලා චේතනාවක් ඇති කරගෙන ඒ චේතනාව මතට දිගින් දිගට නැළු වෙන්නේ. මේ මත නතරත් චේතනා චේතනම චේතනා චේතනා මොන්නේ කරන්නේ. ඒ චේතනා සංස්කාරයන් වලට යනකොට ඒවෙන් කොහොමද අපි දෙන්නේ? ඔය කියන්නේ චේතනාවක් නැති කර ගන්න ගන්න චේතනාවක් චේතනාවක් නේද කියන ප්‍රශ්නේ තියෙනවා. පැහැදිලිද? එකක් චේතනාවක්. මේක නිරෝධ වෙන්න ස්වාමීන් වහන්සේ කොයි ආකාරද? නෑ ඒක නිරෝධ වෙන්න යා දන්න මේ චේතනාව නිසා ඊට පස්සේ චේතනා කරන්නේ. මේ චේතනාව යහත් බැඳෙන චේතනාවක් නෙවෙයි. මේක මාර්ගයෙන් අනිත්‍ය වයින් කරට පස්සේ ඒක මෙන්න සතුට ඇති වෙයි. හරි කියලා තේරෙයි. චේතනාව නිසා සතුට ඇති වෙයි. හරි බව තේරෙයි. එන්නේ එන්නේ චේතනාවේ කෘත්‍ය સિદ્ધ කරලා තියෙනවා. You have an appointment with disappointments. So there won't be any disappointment. But once again you have, the, you have to go for the appointment. that you have an appointment, yeah. have a disappointment. So whenever the disappointment happens, nothing to worry because you have... Next incident. No, these, ඒ කියන්නේ යමක් නැති කරගන්න ඒ පුතනස් කියනවා ආහාර නිසා ආහාර පජාත. ආහාර නිසාම ආහාර අතරින් නම් ගන්න ගන්න පිටක් මෙනෙහි කර කර වරඳපන්. මෙනෙහි කර කර වරඳනකොට බඩ පිරෙන්න පැලෙන්න කන්න බෑනේ. හරියට ගානට එනකොට නතර වෙනවා. ඊට පස්සේ තේිනවා මං ඉස්සර මේට වැඩි ප්‍රමාණي කාලා ලෙඩ කරගත්ත දැන් නැහැ. ඛණ්ඩ ජීවත් වෙනවා නම් ජීවත් වෙන්න ඕන නිසා කරනවා. එහෙම කරගෙන කරගෙන යනකොට ඒ ආහාරය පිළිබඳව රස තෘෂ්ණාව අඩු වෙනවා. අන්තිකට ඊට පස්සේ මෙනෙහි කිරීමක් නැතුව ප්‍රතිවීක්ෂා නොකරම ඉබේ හිද්ද වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකෙන්ම ඒ කියන්නේ පොතේ ඉතන මේ කනට වතුර බින්දුවක් කරනොත් වතුර බින්දුවකින්මයි කන්න ඕනේ කියන්නේ. උලක් කන්නොත් උලකින්මයි අයින් කරන්න. නිසා කර්මය අයින් කරන්න කර්මයෙන්මයි. චේතනාව අයින් කරන්න චේතනාවෙන්මයි. නැසන්න සිව්පස්ස සම්බන්ධයෙන් ඒක අපිට කන්ට්‍රෝල් පාලනය කරන්න පුළුවන්. සිව්පස්යෙන් එළිය ස්වාමීන් වහන්සේ කල්සිදී මොනවා හරි කියන්න මාර සිව්පස්යෙන් පිට මොනවා හරි එකක් තියෙනවා නම් කියන්න බෑ. නෑ නෑ. එහෙනම් අපි රූපයක් දැක්කා. ඔය ඒකෙත් ඒ කියන්නේ බඩට ආහාර ගන්න වගේ තමයි. ඒක සිව්පස්යෙන් තොර නෑ. ඒක සිව්පස්යෙන් තොර නෑ. ආහාර හතර වර්ගයට බලනකොට ඒක සිව්පසෙන් තොරන හොඳයි කනේ ඇහෙන් රූපය බලනකොට මොඩල් එකේ මොකද්ද ගැටලු කර තත්ත්වය මොකද්ද තේරුම් ගන්න ඕන ඕවා හිතා කැටි කරන්න එපා ඒ රූපේ සම්බන්ධයෙන් අපි මේ සංස්කාර ඇති කරන්නේ නැහැ කියන එකට අලවලි චේතනා ඒක නිසා අපිට තියෙන්නේ අර අර ප්‍රකාශන ගත්ත රූපේ බලලා පොට්ටෙක් වගේ ක්‍රියාත්මක වෙනවා අපි ශික්ෂාව එහෙම කරන්න ගියාම මම පොට්ටෙක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන කියන ශික්ෂාව බරක් වෙනවද වෙහසක් වෙනවද ෆ්‍රස්ට්‍රේෂන් එකක් වෙනවද මේක තමයි මානේ මම ඇති කරගන්න මේ ශික්ෂාව සංස්කාරයක් වෙන්නේ සංස්කාරයක් සංස්කාරයක් උලක්කයි කරගන්න උල වගේ ඇහැට ඇහි කද ඒ නිරෝධ වෙන්නේ මේ සංස්කාරයෙම බෝ වෙන එකක් නෙවෙයි. ඒක once and for all වැඩේ කරා මේ කැටලිස්ට් එකක්. කැටලිටික් ෆන්ක්ෂන් එකේ තියෙන ඒ කෘත්‍ය කෙරුවට පස්සේ කැටලයිසර් එකට මොකුත් වෙන්නේ නැහැ. කැටලයිසර් එක ඉවර වෙලා යනවා. කැටලයි කැටලයිසර් එක ඇඩික්ෂන් නෑ. කැටලයිසර් එක කැටලයි උත්ප්‍රේරක කියලා කියන්නේ උත්ප්‍රේරක කාදාකත් ඇඩික්ෂන් වලට යන්නේ. අරවා යුව අබ්බැහියට යනවා. ඒ නිසා බුදුජානනාංශයේ දෙන්නේ ඒ ඒ වගේම උත්තරයක්. ඒකෙන් මොනකට වහලා දීපුවාම එකක් එකයි. ඊට පස්සේ ඒකෙන් අන ආනිසංශ තේරෙනවා. ඒකෙන් අන ක්‍රියාවලිය තේරෙන පටන් ගන්නවා. මේ තීන්දුව කැටලයිසර් එකක් විදිහට නැත්නම් උත්ප්‍රේරකයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධර්මයේ ඒක නිසා අතාරින්න ඕනේ. අපි කියන ධම්මේපි වෝවිකවේ පහතබ. මහන්නේ මේ මේ මහා ලෝක ගැඹුරු ධර්ම වල දාසක අතාරින්න. අධර්ම ගැන කුමන කතාවද? මේ ධර්මේ බදා ගන්න යන්න එපා. බදා ගන්න ගියොත් ඔයා කියන තැනට අහු වෙනවා. ඒ ඉගෙන ගන්න චේතනාවෙන් එහාට ඊමද චේතනාව ගැනීමට තමන් කලින්ම ඒක බුදුහාමුදුරුවෝ ටෙස්ට් කරලා තියෙනවා. ආරාසංගේ කල්පලක්ෂය බුදුහාමුදුරුවෝ දෙන දේ හොයාගෙන කන්න බෑ. පිළිගන්න ඕනේ. නේද? වවාගෙන කන්න බෑ. වද්ද කරලා තියෙන්නේ. මේ චේතනාව තවදුරටත් චේතන ඇති කරන්නේ නැහැ. එහෙම එකක් දීලා තියෙනවා. මේක කියන්නේ නාසමාපෝ හඳිගා වෙලාම අනේකක් තියෙනවා. එදිනදා ජීවිතයේ ඕක ඔයිට වැඩි ලේසියට කරන්න පුළුවන්. එදිනදා ජීවිතයේ Taman දරන නිලයේ Taman දර්ශන தත්ත්වය අනුව විනිශ්චය කරන්න එන වෙලාවේදී කලබල වීමෙන් තමයි අපි කර්ම රැස් කරන්නේ. අපි කියන්න ඕන කාටද ඇවිල්ලා ඕනේ ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. ඔබතුමා වහන්සේ මේක මට දවසක් අතට උත්තර දෙන්නකො කන රත් වෙන්න ගහන්න මම උඹලගේ බැලියෝ නෙවෙයි මම මේක වග කියන්නේ බෑ උඹට බෑ මට මොනවද කියන්නේ සලසුන් හදන්න මට න්‍යායපදයන් මම මේක සලකා බලලා කියන්නේ මම වැඩ අතරමැද මම මමයි බෙලාගන්නේ කියලා මම කියනවා මම මං කියන්නේ මොන ප්‍රශ්නයක් ආවද මට දවස් දෙකක් බුදින්න තුන්වෙනි දවසේ උදේට එන විනිශ්චය තමයි විනිශ්චය තවත් ඒක හොඳට රෙන්ඩ් ගියෝ ෂුවර් ඇන්ඩ් ෂොට් හොඳ විනිශ්චයක් ඇයි කරුස්කම හෙට උදේට ඕනේ කියලා මම කාගවත් න්‍යාය පත්‍රිකා ගන්න බද්බලෙක් නෙවෙයි. මම ගම්දරුවෙකුත් නෙවෙයි. කාටවත් බෑ මට න්‍යාය පත්‍රාන වගේ ප්‍රශ්න මම 100ක් වගේ කියනවා. මම මම දවස් දෙකක් බුදියන්න ඕනේ ප්‍රශ්නත් එක්ක. ආනේ උතර දෙන උත්තරේ හොඳයි. ඒතෝනේ දවස් දෙක බුදියන්න අපි චේතනාක් කීපයක් ඇති කරන්න වෙනවා. ඒකේ මුලින්ම ගත්ත චේතනාවක් තියෙනවා. කාටවත් දෙන්නේ නැහැ එජෙන්ඩා හදන්න. හැබැයි එකම දෙන තමන් කරේ ඉල්ලීමක්වත් ප්‍රතික්ෂේප කරන්න. එයා කියනවා මම මේක වැදගත් මම ඇති වෙන්න ඕනේ මම මේක බාහිර අරන් තියෙන්නේ හැබැයි ඔයා ඊට පස්සේ මට බලපෑම් කරන්න එන්න එපා මම ඔයාලට අවල් දවසේ වෙනකොට මෙච්චර කාලපරාසයක් දෙන මගේ සිස්ටම් එක මගේ දිරව ගන්න ඕන නැචරල් අවුට්කම් එකක් වෙනවා මම ඒක වෙන්න මෙකැනිසම් එකක් නෑ ඇතුලේ මේ සිස්ටම් එක දැම්මට පස්සේ සිස්ටම් එක උත්තරේ දෙනවා මම කැබිනට් එකට දාන්න ඕනේ කියලා අගමැතිතුමා කියන නැත්නම් විංශකාර්තුමා කියන මම මේ ජූරි සභාවට දාලා බලලා කියනවා කවුරුර කියන බෑ ඔබතුමා ගන්න ඕනේ කියලා එහෙම පුළුවන් ද අපිට අග්‍රමිෂකාට එහෙම බලපෑම් කරන්න බෑනේ අපි බලපෑම් කරනවා නම් ඒක අපේ බය අඩු කරනවා. අපි අපි වෙහින් අපේ தත්ත්වය පාවා දීමක්. ඒක නිසා අපි හැම එකටම වග වෙන්න සමහර මේ දේවල් නාස්තික චෝදනා. සමහර ආස්තික චෝදනා. දැන් ඔය පහුවේ ඉස්ලාම දවසවල කිලිනච්ච පැත්තේ පොලිසියට ගැහුවේ කොහමද? පොලිසියට එන්ට්‍රියක් දාන්න යන්න ඉල්ලනවා අවසන්. දුර හරපු ගමන් පිටිපස්සෙන් එන ටක් ගාලා ට්‍රක් එකක් ඉස්සෙල්ලා එන බොහොම අහිංසක මිනිස්සු ගෙන්ට්‍රියක් දාන ඉතින් ගේට්ටුව අහලා දෙලා බෑනේ. එන්ට්‍රිය දාන්න නැත්නම් පොලිසියක් වැඩක් නැහැ. අරගත්ත ගමන් බක් කරලා එනවා. ඉතින් අපි අපි රිලව් කරන්න මොකද පළවෙනි ආම්සු පින්ඩ පාති කරලා එනකොටම ඇතුළට යනවා. ඉතින් ආම්සු එනකොට දොර ඇරින්නේ නැත්නම් හරි අප්සෙට් නේ. හැබැයි කවුරුත් හිතන්නේ මේ ටිකේ රිලව් එකකින් ගයි කියලා ආම්සු අදින්න ස්වාමීන් වහන්සේ දොර ඇරලා. රිලව් තුන්සෙට පැනලා ওই ටික අසේ. ඉතින් එතකොට ওই ආචාර ගෞරවයි රිලෙවට දක්වන ගෞරවය අතර දොට්ටු පාලයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එච්චර ඒ නිසා අපි ආරක්ෂක මාත්‍යංශයමක් කරනවා නම් අපි රටවැසියන්ගේ දේවට අහුම්කම් දෙනම රටවැසියගේ මුවාවෙන් හොඳම බෝම්බකාරයෙක් රින් ගන්න පුළුවන්. તો අපි කිව්වොත් එහෙම එන්ටියක් දාන්න මාසය පරීක්ෂා කරන්න ඕනේ කියලා. එයාට විරුද්ධ වෙන්න බෑ. මම අරහින්සෙක් කෙනෙක් මම එන්ටියක් දාන්න ඉන්නේ කියලා හරි එන්ටියක් දාන්න ඉන්න පුළුවන්. ඒ ඔයාගේ පැත්තෙන්නේ. අපි ආරක්ෂකම. ඒ නිසා ඕනම කෙනෙකුට යෝජනා ගේන්න පුළුවන්. මම බලනවා නාස්තික යෝජනා, දාස්තික යෝජනා කියලා බෑන්ඩ් සම්සුගෙන නාස්තිකද්ද කියලා මුලින්වට ඌ කියයිද? එන්නේම නෑ නාස්තික යෝජනා කරන එක නම් පෙන්නන්නේම ආස්තික යෝජනාවක් වගේ තමයි. ඒ නිසා අපිව සැලසුම් කරන හැම එකක්ම පිටිපස්සේ තෘෂ්ණාවක් මොකක් හරි පෙන්නලා වැඩ කරන කොලේ මෙහෙමයි මෙහෙම කරලා පෙන්නන්නේ. ඉතින් අපි හුද්දට කෑවයි කියලා කියන්නේ අපිට යටින් දෙනවා මට තණ්හාවට හොඳ කුට්ටියක් හම්බ වෙනවා. මගේ මාන්නයට හොඳ කුට්ටියක් හම්බ වෙනවා. මගේ මම මමයා දෙන්නන්න කුට්ටියක් හම්බ වෙනවා නම් අපි නත්තු වෙලා යනවා. අපි තාසන ඇතරම කෙලෙසකින් අපි ඇදලා යන්නේ. ඒ කියන්නේ ගෙන ආපු ආකර්ෂණයකට ඇදලා යනවා. ඉතින් බුදුහාම කියන හැබැයි උඹ මේක සෙකන්ඩ් කරලා තියෙනවා. උඹ මේ අනුමත කරලා තියෙනවා. දැනුව හෝ නැදනුවත්. බණවිද කරනත් ඒකට ඇතුල් වෙන්න බෑ. ඒ අනුමතිය යන්නේ මේ බය අදුකමක් තියෙන තණ්හාවට. බය අදුකම තරහා තමයි කෙලෙස මුලයි. මහණෙට තියෙන ආශාව නිසා තමයි ඉතින් ඒ නිසා කවුරු හරි ස්තෝත්‍ර කියාගෙන එනකොට පරිස්සම් වෙන්න පිළි අරගෙන යනට බැදී. ස්තෝත්‍රකාරය හරහා තමයි බඩු වෙන්නේ. තාප සත්කාර හරහා එන්නේ දැන් දැන් සාසනයට ගහන්නේ ගහලා නෙමෙයි. ඒක තමයි වෙනදී සන කරන මේ චේතනාව නැති කර ගැනීම සඳහා ඇති කරගන්නා චේතනාව මේ ශික්ෂාවක් කියලා කියනවා. ශික්ෂාවක් නේ ශික්ෂාව මේ ආර්ය පරිශ්‍රණය නිමා කරන්නේ නැත්නම් අරියත් මාර්ගය නැත්නම් නිවන සඳහා තිබෙන තෘෂ්ණාව තමයි එතනින් ධම්ම තුන ධම්ම තෘෂ්ණාව එකක් තෘෂ්ණාව අර ක්‍රමයට වැඩ කරන්නේ ඒක ශික්ෂාව ඒ ශික්ෂාව කැටලිස්ට් එකක් ඒවා ඇඩික්ෂන් එකට යනවා කියන්නේ අර ගලකුඩු දින ඇටැක් ඔය පළවෙන්නේ නැති පළවෙන්නේ ඇටා වැඳලා තියෙන ගලකුඩ කොච්චර ශක්තියෙන් ආවත් කන දෙන්න නැතුව හිටියොත් දනගන්න මහා බලවත් දේවල් තමයි එන්නේ ගල කියලා කියන තමන්ගේ හිත ගලක් කරගන්නවා. කවුරු මොන ඡාති යෝජනා චෝදනා ගෙනාවත් කියන්නේ හරි. ඔයගේ චෝදනා මට ගොඩාක් එනවා. ඕකත් හොඳයි. පොඩ ඉන්න ඕක ඔය දඩස් කාලේ ගෙට ආපු ගමකට මූලිකත්වෙ දෙන්න බෑ. හොඳ එකක් වැඩි දවස් දෙකක් වගේ අපි මේක ඇනලයිස් වෙන්න බෑ. මොකද ඒක කියන්නේ මේ සින්ක්‍රොනයිස් වෙන්න එපා අපි ඒකට ඇඩ ගහන්න එපා ඒක පාට හදිසි තීන්දුව කරන්නව තීන්දුව කරන්න ප්‍රශ්න නැහැ ඒක මගේ මන අපිට වාගේ මන අපිට නෙවෙයි එන එකනගේ පදේට නෙවෙයි මට ඕන මං තීන්දුව කරන්න නැත්තම් යාර කියන දේ පොඩ්ඩක් ඉන්න මේ මේ ප්‍රොසෙස් එකක් තියෙනවා ප්‍රොසෙස් එක හරහා ගිහිල්ලා කරලා දෙන්න උපේක්ෂාවද ඒක ආර්ය පරිශ්‍රණයේ කීතාකේ ස්ට්‍රැටජි එකක් කියන්න පුළුවන් ෂටමායාවී ගතියට නටන්න දෙන්නේ නැති ගතියක් කියකේ ඩිෆෙන්ස් සිස්ටම් එකක් කියකේ එනසම් අපන්නක ප්‍රතිපදා නොසලෙන ගතිය කියකේ ඒගොල්ලෝ කවුරු මායා කරනවත් ආදේශ වෙන දෙයක් නැහැ මේ වැඩ යන තරක් මේක ඔයාට මුල් තැන දිලා නටන්න බෑ පද්ධතියක් තියෙනවා යෝජනාව ගේන්න යෝජනා බාර ගන්නවා. ඒක ලොකු සංසිඳින හමස් පෙට්ටියක් තියෙනවා ඒකට දාන්න. හය මාසයක් තියෙනවා. ඒක හමස් පෙට්ටිය කියලා වෙන එකක් නෙවෙයි. හය මාසයක් ඒක තිබ්බට පස්සේ අර ගන්නකොට අරුවට හොඳටම හෙම්බත් වෙලා. ඊට පස්සේ කියනවා නමුත් යෝජනා ගන්න අනේ තමස බම්බ ගන්න ඕයි ඒකට ගියා. බොහොම හොඳයි. වැඩේ හරිනේ. බබා හම්බ වෙලා. සියන්නිකයි ලොකු අහඳුර බලන්නකො. ගන්නේ හොඳටම ඇස් පේන්නේ නැති කණ ඇයි නැති අහඳුර කෙනෙක් ගන්න. යා මාත්‍යෝ මොකද ආවේ? අනේ ස්වාමීන් වහන්සේ බුද්ධ ආගම හොඳටම පිළිනවා මෙහෙම. අම්මෝ. ඉතින් මාත්‍යෝ අපි මොකද කරන්නේ? ඒක තමයි ස්වාමීන් වහන්සේට කියලා මේ මිසන්නස් පත්‍රයක් ගෙනවා. හරි බොහොම හොඳයි. එහෙම තමයි වැඩ කරනකොට දෙන්නකෝ. ඒ සෙක්‍රටරි කියන මේක අරන් යන්න කියලා. අරන් දෙගෙන හොස්පිටලෙට දාපන්. ඊට පස්සේ අර මනුස්සයා ඉතින් ගෙදර ගිහින් හරි. වැඩේ හරි. අපි ලොකු ආමලා ඊපස්සේ බලන් ඉන්නවා ඉන්නවා දැන් අර එලිච්චිගේ පිටිපස්ස යන ඉවල වගේ දැන් තනබුරුල්ල වැලෙල වැටේ. දැන් එල්ලි එල්ලි තියෙන්නේ නිකන්. ඉන්න ඉන්න නෑ ඊට පස්සේ කියලා තමයි ඒකනේ ඉන්න මාත් වැඩ වැඩ ඉන්න. ලේකම් මොනවද තමසේ කරන්නේ ඔය බලන මේ මිනිස්සු රස්තිය දුන්නාට කොහොමද රියුම? අනේ ස්වාමීන් වහන්සේ කොහෙද අහලත් දන්නේ පොඩ්ඩක් ඉන්න ඔයාලා ගෙන්නම් කියන මාත් හරි. මේ හරි. තුන්වෙනි දරේ යනට අරමණතරත් එපා වෙලා. වෙන්න තියෙන දේවල් දැන් අහනවා. අර එදා කියපේක ඒකට උට තදනවා මොනවද මේ ස්වාමීන් කතා කරන්නේ මේ ළමයා හම්බෙලානේ ආ ඒක තමයි හේතුඵල ධර්මය කියන්නේ හේතු අනුව සිද්ධ ජීහන්ට ඇස් පේන්නේම නැහැ කන් ඇහෙන්නේම නැහැ ඉතින් ඉස්සර මට තද්ද වෙනවා ඕකට මේක හයියත් යදි මිනිහපත් කරපම් මොනවාරි තීන්දුව කරලා දැන් මට දෙනවා දැන් මටත් අවුරුදු 20ක් විතර පිටලා දැන් මට 60යි මට තේරෙනවා මේකේ තියෙන මේ ක්‍රමේ මට ප්‍රශ්නයක් දුන්නා වගේ බොහෝ සාදරයෙන් බාර ගන්නවා රාජ්‍ය සම්මානයට ෆොටෝ කාර්යකට කියනවා ෆොටෝ එකකුත් ගන්නයි. අන්න සේකට්‍රිට බාර දෙනවා. මේක ජනාධිපතිතුමත් ඒවලු කැබිනට් එකට බයිනවලු කෙලින්ම සෙනග ඉස්සරහ මේ බලන්න මේ ඇමතිවරයෙක් කියලා විසි වැඩක් නැහැ. ඔව් කරන්නේ නැහැ කරන ওই බලන්නේ මේ සුසින අසහනේ කරන ওই කියනවා. අනිකාරිය ආරයත් ඇන්දාට එක තියලා දෙන්න තුන් දෙක තියලා බොනවා බුදියා කරනවා. අනුශීතයට දැන් මූලික අවධානය දැන් ලැබිලා තියෙනවා. රාජ්‍ය අනුග්‍රහය ලැබිලා තියෙනවා. කියලා ඉතින් අනුග්‍රහ ලැබුණත් එක නැතත් එකයි වැඩේ යන්නේ. ඒ මනස එහෙන් විඳවනවා. බාරක හමස් පෙට්ටිය තියෙනවා. පින්නේ කර්ම ශක්තිය හරිය බලවත්. ඒ නිසා ඕගොල්ලන්ගේ පෙස්සන් නොදී ඉන්න එපා. ඒකෙන් බබාට පොඩි සන්තෝෂයක් තියෙනනේ බබා ගමන. අපි දැන් අසෝලා දැනුවත් කරලා තියෙන හොඳට මතක තියාගෙන ඉන්න. එහෙයත්ෝ මෙතනින් උඩ මොකුත් නැහැ. ඒක බ්‍රෑන්ඩ් නිව් බොරේ කොහොමඩක්වත් වැඩ කරන්නේ නැහැ. සෙක්‍රටරි අතේ තමයි වැඩේ තියෙන්නේ. ඉතින් ඒ වගේ ඒ වගේ දෙයක් අර මේ කර්ම වල තියෙන මේ තියෙන ෂට මායාවී ගතත් එක දෙල්ලම් කරන්න බෑ. ඒ තරම්ම ප්‍රයෝගශීලී මේ එකිනෙකත් හිතලා නෙවෙයිව කරන්නේ. හැම කෙනෙක්ම කර්ම යන්ත්‍රයේ tools. හැම කෙනෙක් කරාම ක්‍රියාත්මකයේ තණ්හාමාන දි ක්‍රියාත්මක භාවයට හේතුව තණ්හාමාන දිට්ඨි කියලා හිතනවා. ඒක නැති කරන්න නෙවෙයි බණ කියන්නේ කරනකොට මේ මොකද්ද මෙතන මුල්ලා තියෙන තණ්හාවද මානෙද දිට්ඨියද කියලා හෙලි කරගත්තොත් විසමරා ගන්නවා. ඒත් වැඩ. ඒත් දෙයම් වැඩක් කරනවා නම් තණ්හා මාන දිට්ඨි තොර වේකට කියන ක්‍රියා හිත. අපව යමක් බලාපොරොත්තු වෙන කරන දේ කරනවට ක්‍රියා සිත් තියෙනවා. ඉතින් ඒක නිකන් ඌණගේ වලිගේ වගේ ක්‍රියා පද්ධතියක් වැඩ කරන බැ විඥානයකින් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක හැසල්ලා සල්ලා ඒක නතර වෙලා යනවා. ඒ ඌණගේ හිත වගේ නෙවෙයි. කැටිච්ච වලිගේ හිත හිතක් නැහෙනේ. ක්‍රියා කරාත්තක් තියෙනවා. ඒ නිසා මේ ඇත්තටම කියනවා ඒ වගේ මේ ලාභ අපේක්ෂාවකින් තොරව කරන වැඩේදී මනුස්සයා මුළු හදින්ම මුළු හිතින්ම කරන්නේ. අර වගේ මේ මනුස්සයා වට වගලාගෙන මෙයාගෙන් කියක් හරි කඩා ගන්නම් මෙයාලි සම මාන්නයක් ඇති කර ගන්නම් කියන හිරිවැට්ටගත්තේ හිතක් නැහැ. හිරැති හිතේ යම් ප්‍රමාණයකට තියෙන එක අඩු වෙලා මේ කිරීම සඳහා කරනවා. එතකොට ඒක සම්පූර්ණ නිකන් මලක් පිපෙනා වගේ එකක්. අම්මා කෙනෙක් කිරි ටිකක් දරුවෙකුට දෙනවා වගේ එක ස්වභාවික සිද්ධියක්. පූර්ණ ජීවත් වීම රංගපෑමක් නෑ ඒකේ. අඩු කරන එකයි අපිට කරන්න පුළුවන්. අවසරයි සම්බුද්ධ සක්මනේදී හරි පරයන්කේදී මේ ඉන්දිය ප්‍රතිපද නැති අවස්ථාවේදී පාවෙන ප්ලෑන්ස් ප්‍රකල්පනා ඒවා එනකොට නැගීමෙන් දුරස් වෙලා අපේ නෙමේ කියලා බලනවා ඇරෙන්න සමහර වෙලාවට බලනවා නෙමෙයි නිකම්ම පෙරුණොතින් මේක ආවේ තණ්හාවක් නිසා හරි ද්වේෂයක් නිසා හරි කියලා ඒක වැරද්දක්ද ඒක නෑ ඒක වළක්වන්න මේවා චින්තාමය ඥාන ඒක හැම වෙලාවෙම ප්‍රත්‍යක්ෂයක් මුල් කරගෙන යනවා නම් බෙනිෆිෂල් ප්‍රත්‍යක්ෂය මුල් කරගෙන ඊට පස්සේ චින්තාමය වැඩ ගන්න එක ජූරියට දාලා ජූරිය ඇනලයිස් කරනවා දැන් හැබැයි ඒක ප්‍රත්‍යක්ෂ මුල් කරගෙන යන තාක්කල් චින්තාමය පිටිපස්සෙන් තියෙන තාක්කල් දෙකම විපස්සනා. චින්තාමය ඉස්සර කියලා ප්‍රත්‍යක්ෂයට කරගත්ත ගමන් long track. ඊට පස්සේ මායාකාරී. ඊට පස්සේ මනෝ විකාරය. මනෝ මේ මේ මේ හිතලුවක් ඒක විතරක් වෙන්න දෙන්න එපා කියන. එහෙම වුණොත් බුද්ධයන්ස කියනවා හිතලුවක් නොවන වෙන බාට මූල කර්මස්ථානේ හිත දාලා වෙරිෆයි කරගන්න. මේක මනෝ විකාරයක් නෙවෙයි, ප්‍රපංචයක් නෙවෙයි. එතකොට මූල කර්මස්ථානේ ආපව ගන්න ඕනේ වෙට් ස්ටෝන් එක වගේ අර උපකරණේ ගෙවිලා තියෙන පොඩ්ඩක් ආය ගහලා ගන්න ඕනේ. මේ හිතවිලි සඳහාම වාගත්ත හිතවිල්ලක්ද නැත්නම් අහම්බෙන් අචේතනිකව මට අහවල දෙය කරන්න ඕනේ කියලා හිතුණා. ඒක හරි ඉන්ටරෙස්ටිං. කාගෙන යනකොට හිතනවා දැන් මේකෙන් මට හම් වෙන ගේන් එක තණ්හාවට බරද, මාන්නයට බරද, ditthිත බරද කියලා බලනකොටම රැකට් එක අහු වෙනකොටම තණ්හා මාන ditth proliferation එක නතර වෙනවා. යාට තවදුරටත් අපි ඒක අභිනන්දනයක් නැහැ නේ මේකේ. ඒකේ තුනක් තියෙනවා. නාබිනන්දති නාජ්ජෝස තිත්තති නාබි වදති. මේ මේ plan එකට ගෙට කෙවදින්නෙත් නැහැ අපි. trap එකක් බව දන්නවා. න අභිනන්දති අම්මෝ මං ජීනියස් තින්කක කියලා හිතන්නේත් නැහැ. නාබි වදති කාටවත් කියන්නේ නැහැ ආයි. නෑ තාටත් කියන්නේ නැහැ ඒකේ වැලියු වටිනාකමක් තියෙනවනේ. ආයි නැවත හිතන්නේත් නැහැ හිතනවා මෙයාට ඕන වෙලා තියෙන මංගලව කාට හරි කියවන්න. මම මේක අභිරමණය කරනවා බාන්න මේ වැඩේට මාව අල්ලගන්න. මම අල්ලන්නේ නැති වෙන බවට අගේ කරන්නේ නැති බවට තාටවත් කියන්නේ නැති බවට නිකන් ඉන්සිග්නිෆිකන්ට් කරලා දානවා. තවත් එකක්. ඊට පස්සේ යාට යාට මාව වගලා ගන්න බෑ වශී කරගන්න බැරි තත්ත්වයට එනවා. කියන්නේ මේ ගේන යෝජනාව ස්ථිර කරන්න නැතුව ඔහේ ඉන්නවා. ඉතින් කෙරුවොත් නේ කන්ස්ටිටියුෂනලයිස් වෙන්නේ යෝජනාව තියෙනවා. මම හොඳට කියවනවා. බලනවා ඒකේ යෝජනා කියවන්නේ ඒකේ තියෙන මේ ආටෝපෙට නෙමෙයි මෙතන යට තියෙන නූල තණ්හාවද මාන්නද ධිට්ඨියද කියලා බලනකොට අහු වෙනකොටම දාපේකන තේරුම් ගන්නවා. අර දාන මේ කොක්ක දිග ඇවිල්ලා තියෙන්නේ. අපි අපි ළඟ කොක්ක මෙහෙමුණොත් නේ යමක් අහුවෙන්නේ මේක දිගෑරිලා නම් මොන විදිහකට අගායේ ශකල්ස් කියන්නේ මේ සංයෝජන ධර්ම කියන්නේ ශකල්ස් වලට ඒ කොකු වලට චපලකම කියලා කියන්නේ වංචනික බව කියන්නේ චාටු බව කියලා කියන්නේ ඒක තියෙනවනේ විතර යමක් අපිට දාන්න පුළුවන් මේක දිගෑරලා තියෙනවනම් කියන්නේ ඉදිකට්ටකින් මාළුවෙක් අහුවෙන්නේ නැහැ බිලියත්නේ මාළුව අහුවෙන්නේ ඉදිකට්ටකට යමක් ගහලා දැම්මත් මාළු අහුවෙන්නේ නැහැ. ඒ නිසා අපි නග දාන අපි දාන්න ඕනේ සමාජෙත් එක්ක වරනකොට බිලිකොක්ක්ක් නෙවෙයි ඉසිකට්ටක් දාගෙන මාළු බාන්නෙක් වගේ ඉන්නවා. ඉතින් ඔක්කොම කියන මම අපරාධ වැඩක් කරන දවසේ මාළු බාන්නේ මිනිහෙක් නේ. ඊටදී මොන කරන්නේ ඉතින් යන්නේ මිනිහ කණ්ඩේ ඉල්ලන ඉතින් මොන කරන්නේ උසල බහනට උදාහරණේ බිලිකොක්ක් නෙවෙයි ඉසිකට්ටක්. මාළුවට හම්බෙන්නේ අර හැම කාලයන් එක විතරයි. පවුලට කියනවා මාළු අහුවෙන්නේ නැහැ මගේ නරක වෙලාවට වේරකට හයි කරන හැමදාම කියනවා මියුගුල කවදාවත් උට හම්බෙන්නේ නැහැ. මම දැම්මොත් එක පැයේ මිය අහුවෙලා. මගේ කොක්ක හරි හොඳ කොක්කක් තියෙනවා ඒක. ඉතින් මාළු බෑවට කපන්නේ බිලි කොක්කක් දාලා ඉති ගත්තක් දාලා. කට්ටියට වෙන්නේ මේ අපරාධකාරයෙක් කොයිලා උදේ ඉඳලා හැන්ද වෙනකම් මාළු බානවා කියලා. මාළුකාරයත් එක්ක තමයි ඉන්නේ. සිනිගතක් තියෙන ඇඟේ. හැබැයි ඌ දන්නවා මෙතන කොක්කක් ඉති ගත්තක් තියෙන්නේ. සීරියස් දාගෙන ඉන්නවා. ඒ ඕනේ අපරාධකාරයෙක් ගාටලා ඉන්නන කොක්ක දිගටලා තියාගන්න අපරාධකාරයට අහුවෙයි. අනික් කෙනාට අහුවෙන්නේ නැහැ. ඒ සංයෝජන ධර්ම විසංයෝජන කරනවා කියලා කියන්නේ හැකිල දිගෑරනවා. හැකිල දිගෑරලා දිගෑර බව පෙන්වනතු එහෙම වතුර දාගෙන ඉන්න. මාළුවාට විතර නෙවෙයිනේ දිගෑරලා කියලා උඩ ඉන්න මිනිස්සුන්ට පේන්නේ නැහැ. ඒ නිසා බැලු බැලු අපරාධකාරයෙක් වගේ තමයි පේන්නේ. මාළු කාර්යයක්. හැබැයි ඌ ඉතින් ඒකෙන් ඌගේ කාලය ඉතුරු කරගන්නවා. කොක්ක දාගෙන ඉතින් කට්ටක් දාගෙන ඉන්නේ. අහුවෙන්නේ පොඩි මාළුවා නෙවෙයි රාජ්‍ය රාජ්‍ය මාළුවා අහුවෙන්නේ මිනිහට. ඒ නිසා ඒකයි බුදුහාම දීලා තියෙන්නේ මේ මිනිස්සු අතර ඉන්නකොට කිසිසේත්ම කියා පහන්න යන්න එපා. තමයි තමන්ගේ ජීවන රටාව කරන්න හොඳට බලන්න මම ප්‍රොපෙල් කරන්නේ මම යමකින් ඇදලා ගන්නෙ මට ආකර්ෂණයක් දෙන්නේ මම නිකන්තියටපත් කරන්නේ තණ්හාමාන දිත්‍ය හරහා එනිස තමන් ක්‍රියාත්මක වෙන්න ඉස්සර වෙලා බලන්න ඕන දැන් මම ඇදිල්ට යන්නේ මොකේටද දන්නවනම් ප්‍රශ්නයක් නැහැ තණ්හාව තියෙනවා තණ්හාව තියෙන බව දන්නවා ඒකෝට දන්න ප්‍රශ්නයට ආදීනව එනකොට දන්නවා ඔබ වගේ කියන්න ඕනේ ඔබ මේක ඊළඟට කාව පරිප්පුවක් ඇදගෙන නාපු නෑමනක් තියෙන්නේ. කාටවත් දොස් කියන්නේ බෑ. ඉතින් හරමංශ යෝජනා කරපු නිසානේ මං කිරුවේ කියන්න බෑ. එයා දන්න යෝජනා ඉස්සලා ස්ථිර කරේ මමනේ. ස්ථිර කරනකොට මං දන්නවා තණ්හා මාන දිට්ඨිය කියලා. නිසා ඒක දන්නවනම් කෙලස් ප්‍රමාණ කරන්න පුළුවන් නම් දන්නේ නැකා හොඳයි නොදන්නේ නැකාට වැඩියි. ඒක ගිය ගමන් අපේ ජීවිතේ පුදුමාකාර වෙනසකට පාරක් වෙනවා. අපිට මේ මේ මේ අනුන් වෙනුවෙන් රඟපාන්න ඕන කමක් නැහැ. ඒ අංග සංස්කරණයක් අවශ්‍ය නැහැ. පෝස්ට් කරන්න ඕන කමක් නැහැ. ජීවත් වෙන්නේ ජීවත් වීම සඳහායි. ඒත් ඕන කෙනෙකුට අපිත් එක්ක සම්බන්ධකම් පවත්වන කිසි බාධාවක් නෑ. හැබැයි Taman කාටවත් විශේෂ කළ සැලකිල්ලක් නෑ. ඔක්කොටම මේ වෙලාවේ හැටියට කරන්න තියෙන දේ කරා. 100%ක් නෙමෙයි. අන්නෙතන ගියාට පස්සේ පේනවා මාතා යතා නියම් පුත්තන් මවකට සලකන දරුවෙක් වගේ ඔක්කොටම සලකන්නේ. අය මගේ දරුවට කියලා වෙනසක්, මගේ ජාතියට කියලා වෙනසක් නැති වෙච්ච ගමන් හැකිල්ල තියයි. කොක්ක වදින්නේ නෑ. ඒකට ජාති මම කත්තේ දිනා ආගම් මාව කත්තේ ඇවිල්ලා අපිට පෙතන් වලට අසංකරණ දෙයක් නෑ අපිට කියන්න දෙන්නේ නෑ නෑ. මානවය කවුරුත් එකයි. ඔය දික්ටි අනම්මන වෙනස් කරන්න පුළුවන් ඔය සෙක්ටේනිසම් වලට යන්න එපා. මේ කට්ටිය විතරක් උදව් කරන්න කියන්න යන්න එපා.